ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසෙත් ප්‍රශ්න පිටාරාත්මක නැත්නම් ප්‍රශ්න පිළිතුරු වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපිට මෙතන ලැබෙයිකමාර කාලයක් ලැබිලා තිනවා ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා මම ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා ඒ අතරමැද සභාව වින්දගෙන කාට හරි ප්‍රශ්න ප්‍රකාශන කරන්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා ආර්දනා කරනවා ඒ සඳහා මේ මයික් පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ සංයුත්නිකායේ හතරේ මිගජාල සූත්‍රයේදී බුදුජානනාංශය ඊටාම පැහැදිලිව දක්වා තිබෙනවා. උදකලාව සිටීම යනු රාගදේශ මොහලින් ඉවත් වී සිටීම යනුවෙන් එහි වැඩිදුරටත් දක්වනවා කැලේක සිටියත් රාගදෝෂ මොහ සමගද නම් හුදකලා නැහැ. නගරයක රාජරාජ මන්ත්‍රී සමග හිටියත් රාගදෝෂ මොහ හැරනම් හුදකලායි. නමුත් ඊයේ රාත්‍රී ධර්මදේශනාවේදී උදකලා බව සමාන සමාජ ආශ්‍රයෙන් තොර බව ලෙස දක්වන ලැබුවා මේ පහදා දෙන්නේ මං හිතන්නේ මේ මට උගන්වන්න හදන ප්‍රශ්න මේක. මේ Taman දන්නවයි කියලා මට උගන්වන්න හදන ප්‍රශ්න. ඉතින් මේ උද්දකලා බවල් තුනක් තියෙනවා කායික විවේක උපදි විවේක චිත්ත විවේක උපදි විවේක කියලා උත්කෘෂ්ඨාර්ථයෙන් ගන්නවා නම් රාග දෝෂ මොහත් නෙමෙයි ඒකේ අනුසය අර්ථය අයින් කිරීමයි උපදි විවේක කියලා කියන්නේ විවේකයට තමයි මේ මෙතන උදකලා බව කියන්නේ ඊගාට රාග දෝසෝල මධ්‍යමාර්ථයේ නීවරණ මට්ටමින් අයින් කිරීම චිත්ත විවේක කියනවා කාය විවේක කියලා කියන්නේ ඒ වගේ මේ රාග දෝෂ මොහ අරමුණු වලින් සහ ඒ පුද්ගලයන්ගෙන් වෙන්ව සිටීම ඒ නිසා සමාජාශ්‍රයෙන් පටන් අරගත්තාම ඒකට කියනවා අපි කාය විවේකයේ කියලා. කායිකව උදකලා වීම. ඊට පස්සේ චිත්ත වශයෙන් හුදකලා වීම දක්වනවා නීවරණයෙන් තොර වීම. ඊට පස්සේ උපදි වශයෙන් හුදකලා වීම දක්වනවා මේ රාග දෝෂ මොහොල අනුසේ ධර්ම වලින් වෙන්වීම. ඒ නිසා මේ අර්ථ තුනක් මේකේ තියෙනවා. උත්කෘෂ්ඨ අර්ථයයි, මධ්‍යම අර්ථයයි, ඕලාරික අර්ථයයි. ඉතින් ඕලාරික අර්ථය තමයි සමාජාර්ථී ආශ්‍රයෙන් වෙන් වෙන බව. ඒකයි මේකට දෙන්න තියෙන මේ පිරිසිදු කිරීම. නැත්තම් පහදා දීම එච්චරයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනා තුළ මට ගැටලු කිහිපයක් දෙවියන්ට පින් දීමෙන් නිතරම සම්ප්‍රදානුකූල යන වචනේ භාවිත කරන්නේ යම් හේතුවක් නිසාද මොකද අපේ සම්ප්‍රදාය මෙහෙම කිව්වට තායි සම්ප්‍රදායේ බුරුම සම්ප්‍රදාය මෙහෙම නැහැ ඒ නිසා ඒ අපි සිංහල බුද්ධ ධර්ම කරනකොට ඒකේ සම්ප්‍රදාය ඒකත් මේ පසු කාලින ඇතිවෙච්ච දෙයක් සභා සම්මත දෙයක් ඒ නිසා සම්ප්‍රදානුකූල කියන්නේ මේ පරිසරයට මේ තැනට මේ පිරිසට ගැළපෙන පිළිගැනීම කියන අර්ථයයි වෙන රටකට අපි ගියොත් වෙන රටවල මේවා පාවිච්චි වෙන්නේ. සිද්ධාර්ථ කුමරු බුදු නොවුනා නම් ශක්විත රජන බව දක්වා බුදුරු සහ ශක්විත රජ බව බිවන්නේ එකම බුදුවරු සහ ශක්විත රජ බිහිවන්නේ එකම රටේද එහෙම සීමාවක් මේකේ දක්වලා නැහැ. බුදු කෙනෙක් සහ ශක්විත රජ කෙනෙක් වෙන්නේ පිරිමි කෙනෙක් කියන එක දක්වලා තියෙනවා. බ්‍රහ්ම වෙන්නේ බුදු වෙන්නේ ශක්විත රජ වෙන්නේ රටක් වශයෙන් බෑ මං හිතන්නේ සමහර විටක මේ ජම්බුද්වීපය කියන එක සඳහන් වෙලා තියෙනවද කියන්න දන්නේ ඒක මේ මට මේ වෙලාව හැටියට මතක් වෙන ජම්බුද්වීපය කිව්වත් මේ ඒ අපරගෝයානේ ආදී අනිකුත් හතර මහා දිවයින් වලින් වෙන් වෙච්ච එක සඳහන් කරාට අපි දැනට ගන්න ජම්බුද්වීපයේමද ඒකෙන් සඳහන් කරන්නේ නැත්නම් මධ්‍යම දේශයේද කියන එක ඒකේ ඔය මේ මේ විස්තර දැක්වීමේ එච්චර සවිස්තරව නෑ හැබැයි අටුවාවේ සමහර විටක එකම රටේ බව ප්‍රකාශ වෙලා තියෙන ඉඩ තියෙනවා ඒක ඒ සඳහාම පොඩ්ඩක් කියවලා බලන්න බෑ බුද්ධ වචනේ නම් මේ දේශය ස්ථිර වෙලා නැහැ ලෝකේ කොතැනටත් රජුරු වෙනවා. පටන් ගන්නකොට නම් අවශ්‍ය රටක් තියෙනවා. පහු වෙනකොට මුළු මේ ලෝකෙටම රට රජ වෙන එක තමයි වෙන්නේ. මම නොවේ මගේ නෙවේ මගේ ආත්ම නිලෙස දැක්කුවා. මේදී ආත්මයන් භාවිතා කිරීමේදී බුදුදහම උච්ඡේදෝ සාසතවාදයට හසුවන්නේ නැද්ද? මේක ඉතින් බුදුහාමුදුරන්ගෙන් තමයි අහන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නේතම්මම නේසෝ අමත්මින් මේසෝ වත්තා කියන එක. මම කියාප එකක් නෙවෙයි. ඒක නිසා මෛත්‍රී බුදුහාමුදුර ආපුවාම මේ නඩුව දාලා බලමු. දැනට අපිව තියෙන විදිහට කරගෙන යන්න ඈ. අනත්ය යන වචනයේට අදහස් පහක් දක්වා නමුත් ඒ කිසිදු අදහසක දැනට ත්‍රිපිටකයේ භාවිත වන අනාත්මන අදහසයේ කියුනේ නැත්තේයි මට ඇහුනේ නැද්ද දන්නේ. ඒක නම් මටත් හැකයක් තියෙනවා. මොකද මේ ත්‍රිපිටකයේ තියෙනවා තමයි. අනත්තතෝ තුච්ඡතෝ රිච්ඡතෝ පරතෝ අනාත් කියලා සඳහන් කරලා තියෙන්නේ අනාත්මය දක්වන ওই 44 ආකාර මේ භාවනා ක්‍රමී පසුකාලීන අටුවාවේ සංග්‍රහ වෙච්ච එකක් ඒ මේ ශුඤ්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ ඒ පහයි මම හිතන්නේ ඊයේ මට කියවනකොට මේ ශුඤ්‍යතෝ කියන පදේ කියුනේ නෑ මගේ අතින් දැන් මේ ප්‍රශ්න ਵਿਚාරන වෙලාවේ මට පුළුවන් ඒකත් එකතු කරන්න එතකොට මේ ඔක්කොම මේ දැනට ත්‍රිපිටකයේ භාවිත අනාත්ම යන අදහස කියුනේ නැත්තේ ඇයි? ත්‍රිපිටකයේ භාවිතා වෙන අනාත්ම කියන පදේ මොකද්ද කියලා මට මතක් කරලා දෙනවා නම් මම ස්තුතිවන්ත වෙනවා. මොකද්ද ත්‍රිපිටකයේ සඳහන් වෙන අනාත්මය කියන්නේ කියලා මේ ටික තමයි මම නම් දන්නේ. කවුරු හරි මේ මේක දන්නවනම් කරුණාකරලා කියලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒක සඳහා අනාත්මයි කියලා කියන්නේ. ඔව්. අනාත්ම කියන්නේ අනාත්ම කියන්නේ අනාත්ම කියන්නේ සිංහල පදේ අනාත්ත අනත්ත කියලා කියන්නේ pāli පදේ. ඒ භාෂා දෙක මිසක්කා අනත්ත කියන පදේට අර්ථ විවරණයක් නෙවෙයි අනාත්ම කියන්නේ. අනත්ත කියන්නේ pāli පදේ අනාත්ම කියන්නේ සිංහල පදේ. එහෙම නැතුව මේ ඒ එකට කියන අර්ථකතනයක් නෙවෙයි පද පෙරලියක් විතර භාෂා දෙක පද දෙකක් විතරයි එතන තියෙන්නේ. ගෝයන්කා භාවනා ගැන කියුන් නිසායි මේ ප්‍රශ්නේ අසන්නේ මේ භාවනා ක්‍රමේදී සංවේදනා බලමින් අනුස්සය කොටස් ඉවත් කරනවා යන වචනයක් භාවිත වෙනවා මේ ඉඳා භාවනා කිරීමේදී ඒවායේ තන්පත් වූ අනුස්සය කෙලස් නැති වෙනවාද මම නැවතත් ප්‍රශ්න කියනවා ගෝයන්කා භාවනා ගැන කියුන් නිසායි මේ ප්‍රශ්න නගන්නේ එම භාවනා ක්‍රමේදී සංවේදනා බලමින් අනුස්සය කොටස් ඉවත් කරනවා යන වචනයක් භාවිතා වෙනවා. මෙසේ භාවනා කිරීමේදී ඒ වායේ තන්පත් වූ අනුසය කෙලෙස් නැති වෙනවාද? ඉතින් ඇත්තටම සංවේදනා බලමින් අනුසය කොටස් ඉවත් කරනවා කියන එක මේ ගෝයන්කා භාවනා ක්‍රමයේ සම්මත ක්‍රමයේද නැද්ද කියන්නේ මට එච්චරම හැඟීමක් නැහැ මොකද මම ඒක එච්චර කියෝලා නැහැ මේ අනුසය සංවිධාන බැලීමෙන් අනුසය ගෙවෙනවා කියන එක ගෝයන්කා ක්‍රමයේ තියෙන තේමාවක්ද කියන එක මම දන්නේ නැහැ. කෙසේ නමුත් Tamanට ඉදිරිපත් වෙන දේ විපස්සනා වශයෙන් ඉදිරියට ඉදිරිපත් වෙන දේ කරගෙන කරගෙන යනකොට ඒක පරිඋත් ทาน වීතික්‍රම කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් අනුසය කෙලෙස් කියන විදිහට ජීවම් කරගෙන ජීවම් කරගෙන යන්න පුළුවන්. ඒකටම එල්ල කළා නොතිබුණත් භාවනා දිකට කරගෙන කරගෙන යනකොට මේ කෙලෙස් වල ගෙවීම සිදු වෙනවා. එතකොට ඒක සංවේදනා හරහා සිද්ධ වෙන්න පුළුවන්, රූප හරහා වෙන්න පුළුවන්, සංඥා හරහා වෙන්න පුළුවන්, සංස්කාර හරහා වෙන්න පුළුවන්, විඥාන හරහා වෙන්න පුළුවන්. එතකොට මේ ගෝයන්ක ක්‍රමයේ සංවේදනා වලට විශේෂණය කරලා තියෙනවා කියන එක නම් මාත් අහලා තියෙනවා. නමුත් එතකොට අනුසය කෙලෙස් දුරු නොවි තියෙන හේතුවක් නැහැ. හැබැයි දුරු කීම සඳහා තියෙන එකම ක්‍රමය මේක නෙවෙයි. ක්‍රම රාශියක් තියෙනවා. මේ ගෝයන්ක ජීතුමා ඒ සංවේදනා තමයි ඉස්සරහා කරගෙන යන්නේ. බාහිරින් සහ ඇතුළතින් නැතිනම් මතකයේ ඇති දේ තුලින් හෝ සංස්කාර කරන බව දැන්නුවා මේ මතක සටහන් වෙලා තිබෙන්නේ කොහේද? මේම ඇත්තටම මනසට චෛතසික වලට අහවල් තැන කියලා කොහේද කියලා කාල දේශමානයක් නැහැ. ඒ වගේම කාලෙකුත් නැහැ. ඉතින් ඒක මේ අහන්නේ මේ නැති දේශයක් දේශයක් කියලා කියන ස්ථානයක් ස්ථාවර කරන්නයි ඉතින් මෙතෙන්ට යනකොට ඒ වගේ අපි ඔය තිබුණු සම්ප්‍රදාන කූල ක්‍රම එහෙම නැත්නම් තාර්කික ක්‍රම අසරණ වෙනවා. කොතනද තියෙන්නේ, කොයි වෙලාවද තියෙන්නේ කියලා කියනවා චිත්තචෛසික ධර්ම වලට නැහැ. චිත්තචෛසික ධර්ම ක්‍රියාත්මක වෙන මානිය තුල දේශේසා කාලය කියන දෙක නැහැ. ඒක නැති ලෝකේ කියන්නේ අපි එක මේ දේශයකට සාකාට හිර කරන්න ගියාම තමයි මේ සම්මුති ධර්ම බාටපත් වෙන්නේ. එතකොටයි සංස්කාර වෙන්නේ, එතකොටයි දුක් වෙන්නේ. ඒවා යන කාලයේ දේශේ නැත්තන්ට යන්න ගියාම සංස්කාර කරන්න ඕනකමකුත් නැහැ. ඒ නිසා මේවට ඇඟිලි දික් කළා මෙන්න මේකයි කියලා පෙන්වන්න ශක්තියක් කාටවත් නැහැ. චෛ නාම ධර්ම වල එහෙම ස්ථානගත වීමක් නැහැ. විපස්සනා ප්‍රතික්‍රියා නොකරන සිටීම ලෙස දැන්වා මෙය මා මෙතෙක් කල අසා තිබුණේ නොව බැලීම විපස්සනා ලෙසේ එවන් අවෙන්කොට බැලීම විපස්සනා ලෙසය එවන් කොට බැලීම දුකක් ලෙස දැන්නවා පහදා දෙන්න විපස්සනා කියන එකට සතියට වගේ විවිධ අර්ථකතන තියෙනවා මේ එක අර්ථයක් ගත්තොත් අනිත් එකට විරුද්ධ වෙන්නේ නැහැ නමුත් අනිත් එකේ වෙනත් දෘෂ්ටි කෝණයක් පෙන්ලා දීලා තියෙනවා විපස්සනාව කියලා කියන්නේ බැලීමක් පස්සනාව කියලා කියන්නේ මේ වී කියන ප්‍රත්‍යයෙන් පෙන්ලා තියෙන්නේ විශේෂයි. ඕනනම් ඔකට කියන්න පුළුවන් විසමයි කියලා. අපි දකින්නේ තර්කානුකූලව රීකී ක්‍රමයකට යන දැක්මක්. ඊට විසම විදියට ඊට වෙනස් විදියකට දැකීමක් විපස්සනා වෙදි කරනවා. අපි ඕනම දෙයක් ආනකොට දකින්නකොට ඒකත් එක්ක ගැටීමක් ඒකට ප්‍රතික්‍රියා කිරීමක් කරහා තමයි ඒක මගේ කරගන්නේ මම ඒකේ කරගන්නේ ප්‍රතික්‍රියා නොකර බලනින්දීම විපස්සනාව කියලා කියනවා ඒකට කියන්නේ මේ පරතෝ සංකල්පය කියලා අනුංගෙ දෙයක් වගේ බලන මේක මගේ කියාගන්නෙත් නැහැ මම කියාගන්නෙත් නැහැ මගේ ආත්මය කියාගන්නෙත් නැහැ හුස්මත් බලන්නේ අනුංග දෙයක් වාගේ සක්මන් කරනකොටත් කොච්චර අවධානය කරනවද කියනවනම් අනිශිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති මේ කරන ක්‍රියාවත් එක්ක ඇලි බැඳී ගැනීමක් නැහැ කරන ක්‍රියාව වෙන්න ඇරලා වෙන මට්ටමට යනකම් ගිහිල්ලා පොඩ්ඩක් ඈතට වෙලා බලනවා වගේ ප්‍රතික්‍රියා නොකර බැලීම තමයි විපස්සනා කියන්නේ එතකොට මේ වෙන්කොට බැලීම කියන එක ඇත්තටම විපස්සනාට දාන්න නමක් නෙමෙයි වෙන්කොට බැලීම කියන එක විඥාණයට දෙන අර්ථකථනයේ විඥාණය තමයි දේවල් වෙන්කර දැක්වීම වෙන්කොට දැක්වීම හරහා දේවල් වල පරිච්ඡේදය ඇති කිරීම විඥාණය කරන එකක් විපස්සනාවෙන් කරන්නේ ඒ විශේෂ බැල්මක් විශේෂ බැල්මක් කියලා කියන්නේ ඇස් තිබුණට බලහන් ඉන්නවා අන්ධෙක් බලහන් ඉන්නවා කන් තිබුණට ඒක අහගෙන ඉන්නවා බීරෙක් වගේ. වෙනස්කම් දැනුනට නාසයට දිවට කයට ඒ නාසයේ දිවකය වැඩ කරන්නේ නැති අංශභාග රෝගියෙක් වගේ තමයි ඒ sannivedanaට ක්‍රියාත්මක කරන්නේ. විඥාණයට වෙන් කළ දැනගත්තට වැඩ කරන වැඩ කරන්නේ නැති විඥානයක් නැත්නම් මෝඩ හිතක් එහෙම නැත්නම් මේ සක්‍රිය නැති හිතකින් බලා ඉන්නා වගේ දේවල් දිහා බලන එක ඒත් විපස්සනාවක්. එහෙම නැත්නම් දැකීම දැකීමෙන් නතර කිරීමත් විපස්සනාවක්. ඇහිම ඇහිම මතින් නතර කිරීමත් විපස්සනාවක්. මුතේ මුතේ මතින් නතර කිරීමත් විපස්සනාවක්. විඥානේ විඥාන මතින් නතර කිරීමත් විපස්සනාවක්. ඒ නිසා විපස්සනාවට තියලා තියෙන පරාසය මුළු ඉඩම දෙක බලනකොට දවසින් දවස දවසින් දවස යෝගාවචරය විපස්සනාට දෙන නම විපස්සනා අර්ථකතන එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ඒ විපස්සනාව කියන එක ඕනම වෙලාවක ඕනම ඉරියව්වක් කරගන්න පුළුවන් තරමට දියුණු කරනවා උපමාවකට කියනවා නම් මේ ජීවකයා වෙදකම ඉගෙන ගන්න ගිහිල්ලා හත් අවුරුද්දක් එක එක බෙහෙත් පැලේ බෙහෙත් පැලේ ඒ වගේ පංචාංග වශයෙන් ඉගෙනගෙන තියෙනවා අන්තිමට මේ ඉසාපාමොක් ආචාර්යතුමා දීලා තියෙන මේ ඩෙසර්ටේෂන් එක තමයි නැත්නම් එයාට දීලා තියෙන ව්‍යාපෘතිය තමයි කැලේට ගිහිල්ලා බෙහෙතට ගන්න නැති જાති පැලයක් වහනින්නේ. දවස් 7ක් ඇවිදලා ඉලකවලු එක පැලයක්වත් නැහැ කියලා. පටන් ගන්නකොට බෙහෙත් පැල හොය හොයා තේරුම් ගත්තේ. අන්තිමට බලනකොට බෙහෙතට ගන්න නැති මොනම දෙයක් අත ලෝකේ නැහැ. හැම එකම බෙහෙතට ගන්න එක තමයි විපස්සනා පටන් ගන්නකොට බොහොම පටු අර්ථයකින් පටන් අරගෙන මුළු ලෝකෙම විපස්සනා කියන අර්ථයට විපස්සනා කියන නමට වැටුණාට පස්සේ ඕන තැනක විපස්සනා ඇති කරගන්න පුළුවන්. ඕනම දෙයක් හරහා විපස්සනාව ගන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරය බලන්නේ සම්මුතිය හරහා විපස්සනා නෙවෙයි. පරමාර්ථනිය පරමාර්ථ පැත්තෙන් සම්මුතිය දිහා බලන පැත්තට මේ දෘෂ්ටි කෝණයේ ඉහළ පහළ වෙනසක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අර මයික් එක කතා කරනවා. අංශය කලිත් කියන්නේ මේ ශරීරය තුල මුකුත්ම නැති වෙන අවස්ථාවක් තියෙනවා දැන් මම ගෝයින්කා ක්‍රමයේ කරන නිසා මම කියන්නේ ඒකට මුකුත්ම නැත්තටම නැති වෙනවා ශරීරය තුළ සංවේදනාවක් කිසිම දෙයක් නොදෙනී යන අවස්ථාවක ගිහිලා ආපහු දිසා ගන්න බැරි තරම් මේ එක පාට තුලඟක් නැති හැලැප්පීම නැති දැනට එක පාට ඇති වෙන කැළඹීමක් වගේ කැළඹිලා එනවා ශරීරේ පුරා ඒ එන දේවල් අනුසේ කෙලස් කියන්නේ යට නැති අපේ තුල නැති දෙයක් හිතපේකීමක් වෙනවා ඔය කීන විජිතේ මතුවීම කාය කාය ප්‍රසාදය හරහා දැනගන්න පුළුවන් එකක්ද නැත්නම් මනසට දැනෙන එකක්ද? කයෙන් දැනෙනවා මනසෙත් ඒක වෙනස් විදියකට දැනෙනවා. මනසට දැනෙනවා. කයෙන් කයෙන් තමයි වැඩිපුර දැනෙන්නේ. කයෙන් කයෙන් දැනෙන හැටියට අපි කියන්නේ රූප ධර්ම කියලා. අනුසය කියන්නේ රූප ධර්මයක් නෙමෙයි. අංශය කියලා කියන්නේ නාම ධර්මයක්. ඒක පරිඋත්ථාන කෙලෙස් කියන්නේ එතකොට ඒ වගේ දෙයක්. යටම තියෙන්නේ. නෑ පරිඋත් ทาน කෙලස් කියලා කියන්නේ නිදාගෙන ඇහැරිලා ඉන්නවා නමුත් ක්‍රියාවට බහැලා නෑ අනුශය කියලා කියන්නේ නිදාගෙන පරිඋත් ทาน කියන්නේ නිින්දෙන් අවදිලා ඉන්න තමයි නිදි ඇඳේ විචක්‍රමණේ වෙලායි කියලා කියන්නේ නිින්දෙන් අවදිලා වැඩ කරන වෙලාව එනිසා මේ අනුශය කෙලස් ඇතිනේ නාම ධර්ම වලට ඒක කයට වැටෙන එකක් නෙවෙයි කයට වැටෙන දේවල් මත ඇති වෙන ආකල්පහරහ තමයි මේක මනාපයි මේක අමනාපයි ආදි වශයෙන් ඒ කෙරෙහි දක්වන මේ ආකල්ප එහෙම නැත්නම් ප්‍රතික්‍රියා සම් මේ මේ ඒකට අපි ක්‍රියාත්මක කරන ආකාර හරහා තමයි අනුශය කෙලස් වර්ගීකරණය කරන්න පුළුවන් නැත්නම් අනුශය කෙලස් අර්ථකථනයක් දෙන්න පුළුවන්. අර කියන වෙලාවේදී හොඳට විවේකීව ඉන්නකොට ඒක හොඳයි. ඊට පස්සේ ටික වෙලාවකින් ඇවිස්සෙනවා. ඇවිස්සලා ගියාට පස්සේ අර තිබුණු විවේකය හොඳයි දැන් හොඳ නැහැ කියලා ඉස්සලකට මනාපයත් පස්සෙකට අමනාපයත් පහළ වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි මනාපයම නාපය කියන්නේ. ඔය ඉස්සලයකට මනාපයි දැන්කට අමනාපයි කියන්නේ. මුකුත්ම නැති ස්වභාවයක් වගේ තිබිලා මුකුත්ම නැති ස්වභාවයක් එක්ක වේදනාකාරී දුක්ඛ පැත්තෙන් එනවා එක්ක සතුටක් පැත්තෙන් තමයි ඒක එන්නේ. ඒ කොයි මාරි එක්ක දුක්ඛලින් වෙනවා වේදනාව අද වේදනාවක් නෙවෙයි එක්ක සුවයක් වගේ. එතකොට මේ දෙකෙන් කොයි එකද වඩා හොඳයි කියලා හිතෙන්නේ? දැන් වඩා හොඳයි කියලා සුදු වෙන එක ඇල්ලුවාට දැන් අපිට නම් දුර වෙලා තියෙනවා මම නම් දුර වෙලා තියෙනවා දුක් ඒවා ඔකේ බලාගෙන ඉන්න පුළුවන් මට නෑ මං කියන්නේ දෙක වෙන දෙයක් මං කියන්නේ විවේක වෙලා මොනවත් නැතුව ඉන්න එකයි විවේකයේ කැඩලා සැප දුක් දෙක තියෙන එකයි මේ විකල්ප දෙකෙන් කොයි එකද වඩා හොඳ අර මුකුත්ම නැති තැන ඉන්නකොට තියෙන එතන සැහැල්ලුවක් තියෙනවා මුකුත්ම නෑ ඒක සැහැල්ලුවක් දැන් ඔව් අනිත් එක දැන් මේකෙදි කැළඹිල්ලක් අපි ආයි වැටීමක් වගේ නෑ මම කියන්නේ මේ දෙකෙන් කොයි එකද හොඳ එක කොයි එකද හොඳ නැති එක කියලා හිතන්නේ. හොඳයි නිකන් තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ ඒකට මනාපේ පහළ මේකට අමනාපේ පහළ වෙනවා කියන්නේ. ඔය ඔය කියන අමනාපය තුලත් මනාපමනාප දෙක තියෙනවා. ඒතත් මේ මනාපමනාප දෙක ක්‍රියාත්මක වෙන්නේ අනුසය හරහා තමයි. තමන්ගේ පරණ සංඥා, තමන්ගේ පරිත රුචි අරුචිකන්, තමන්ගේ පෞරුෂත්ව ගතිය අනුවනේ. එතකොට මේ අනුසය කොතන තිබිලාවද කියලා දන්නෙත් නැහැ. නමුත් මේ විවේක වෙනකොට මන අපයක් පහළ වෙනවා. සැපක් හරි දුකක් හරි එනකොට ඒක තමන අපේ පහළ වෙනවා. මෙව අනුසය හරහා වෙන්නේ. පහළ වෙන සැප දුක් දෙක නෙවෙයි සැප දුක් වලට දක්වන ප්‍රතික්‍රියා ප්‍රතිචාරය තියෙනවා. ප්‍රතිචාරේ ප්‍රතික්‍රියා එව්ව ඉන්නේ අනුසය හරහා. ඒක අපිට කැමතුණත් අකමැතුණත් පලක් කරන්නත් බෑ. ඒක කියනවා මේ මනුස්ස මනසේ දියුණු වෙච්ච කොටස් වලින් නෙවෙයි ඒක එන්නේ මනුස්ස පරිණාමයේ ඉතාමත් මූලික අවස්ථාවල තිබිච්ච සහජ ලක්ෂණ වගේක් අපේ මොළයේ ඇතුලේ තියෙනවා ඒක පාලනය කරන්න අපිට බෑ. ඒ දේ වෙනකොට ඒ ප්‍රතික්‍රියාව ඒකෙන් වෙනවා. ඊට මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් එන සංඥාවල් ඊට වැඩිය පාලනය කිරීමේ සහ හැඩගැසීමේ ශක්තිය මනුස්සයට වැඩි. මෙවුවා ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් එනවා නෙවෙයි තමන්ට දැනෙන sannivedana නිසා ඒ sannivedana වලට ශරීර ආරක්ෂාවට ආත්ම ආරක්ෂාවට ඇති කරන ආරක්ෂක විධිවිධාන මනාප දෙයට ඇලෙනවා මනාප දෙයට ගැටෙනවා එව්ව මට කැමතුණක් පාලනය කරන්න බෑ හැබැයි මට එකක් පුළුවන් මට දැනගන්න පුළුවන් දැනගත්තොත් ඊට පස්සේ ඒක මාව පාලනය කරන්න ඉන්නේ මට ඒක පාලනය කරතයි ඒ නිසා අනුසය කෙලෙස් දැක්කට අනුසය කෙලෙස් අපිට පාලනය කරන්න බෑ මොකද ඒක ඒ සහජ ආශයකින් වැඩ කරන එකක් නමුත් හොඳට තේරෙනවා අනුසේනික කෙලෙස් කියන්නේ මම නෙවෙයි කියලා. ඒක මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේකට මම දාසයි. අපි කොච්චර ශිල්ප දක්ෂ පුරුදු කරගෙන හිටියත් අනුසේ කෙලෙස් ඇවිල්ලා පෙනේ පුම්බනකොට අපි අතක්. ඒ නිසා අපිට අධිකාරී ශක්තියක් පාලන ශක්තියක් තියෙනවා කියලා කිව්වට අනුසේ නොදකින්න තාක්කල් තමයි පුරසාරන් දොඩන්නේ. අනුසේ කෙලෙස් දැකපු දවසේ වෙනවා ඒක වැඩ කරන්නේ චිත්ත නියාමයේට හැබැයි මේ චිත්ත නියාමයක් තියෙන බව ජීවිතේදිම දැක ගන්න පුළුවන්කම තමයි විපස්සනා කියන වටිනාකම අනුසේ ඉnderලා මේ මේ මේ වෙනකොට මේක වෙනවා මේ වෙනකොට මේක වෙනවා කියලා කලින්ම වෙච්ච ෆුල් පර්මනන්ට් සර්කිට් එකක් තියෙනවා. ඒ සර්කිට් එක වෙනස් කරන්න බෑ. නමුත් ඒ සර්කිට් එකේ යාන්ත්‍රණය දැනගන්න පුළුවන්. ඒක සියලු මනුස්සයන්ට සමානයි. පුද්ගල ભેදයක් නැහැ. ඒව වැඩ කරන්නේ අනුසේ මට්ටමේ ඒව ඒ ශරීරයට දැනෙන කාය විඤ්ඤාණයට දැනෙන දේවල් නෙවෙයි. කාය විඤ්ඤාණයට දැනෙන දේවල් වලට දක්වන ආකල්ප මත ප්‍රතික්‍රියා මත තමයි ආශයන්ශය ධර්ම තේරුම් ගන්න වෙන්නේ. ඒකත් මේ අන්වේ ඥානකින් මිසක් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. අපිට ණය විපස්සනාවෙන් දැනගන්න පුළුවන්. අපිට තර්කයෙන් දැනගන්න පුළුවන්. අපිට අන් අන්වේ ඥාන වලින් දැනගන්න පුළුවන්. මේ මේ දේවල් මෙහෙමයි මේ මේ දේවල් මෙහෙමයි කියලා. ඒ ඔක්කොම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්න ඉතින් බුදු වෙන්න වෙනවා. සර්වඥතාඥානෙ වගේ ලබා ගන්න ඕනේ. හරියටම මෙහෙමයි මෙහෙමයි කියන්නේ. ඉතින් සර්වඥාන්සි කියනවා ඒක එහෙම එහෙම ඔක්කොම දැනගන්න ඕනේ. ඒකේ තියෙන අන්වේට හරි අහුවෙනකොට තමන් දීන බව, තමන් හීන බව, තමන් ආත්මයක් නැති බව, මේවා තුච්ඡ බව, මේවා රිත්ත බව, මේවා පරතෝ බව, මේවා අනාත්ම බව ඉබේ මේ මනසට ඒ මනසට කුඤ්ඤ ගහ ගන්න තැනක් නැති වෙනවා. එතකොට තමයි අනාත්ම ලක්ෂණේ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ අනත්තතෝ කියලා මේකනේ මූලිකම මේ මූලිකම Java ඒ මූලික Java කිසිම පාලනයක් නැහැ. ඊට පස්සේ පරිඋත් ทาน කෙලෙස් වල සෑහෙන පාලනයක් කරන්න පුළුවන්. වීතික්‍රම කෙලෙස් පාලනය කරුවේ නැත්නම් හිර යන්න ඕනේ. මේක පාලනය කරුවේ නැත්නම් ශිෂ්ටාචාර නැහැ. ඉතින් ඒ වගේ මට්ටම් තුනක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අබුද්පෝත කාලවල නිවනට හේතු වෙන පින්කල නොහැකිද? මේක ඉතින් මධ්‍යස්ථ විදවන කතා කරන්න ඕනේ. අබුද්බෝධ අබුද්දෝත්පාද කාලවල පින් කරන්න පුළුවන්. ඒක හොඳටම කැම්පරට කියලා කියනවා අනිත්‍ය දුක් අනාත්ම අනිත්‍ය දුක් වටහා ගන්න පුළුවන් අවුද්දෝත්පාදවල නමුත් අනාත්මය කොහොමඩක්වත් වටහා ගන්න බෑ කියනවා. අනිත්‍යත්වය සාමාන්‍ය විද්‍යාවටත් අහු වෙනවා. සාමාන්‍ය ශාස්ත්‍රවලට පිළිගන්න. මේක දුකක්ද කියන එක ඔක්කොම ලබා ගන්න කැමති නෑ. අනිත්‍ය නම් දුකයි කියන එක බුදුරජාන් වහන්සේගේ සමීකරණයක්. කොහොමනත් අනිත්‍ය දුක්ඛ දෙක අබුද්ධෝත්පාදවල පවා පඬිතැත්තන්ට ඒ තාපස පැවිද්දෙන් පැවිදිලා භාවනා කරන අයට අවබෝධ කරගන්න පුළුවන් අනාත්මය අල්ලන්න බැටිනවා. ඒක නිසා අබුද්ධෝත්පාද කාලවල නිවනට හේතු වෙන පිං කරන්න බෑ කියලා කියන්න බෑ. නමුත් නිවන අවබෝධ කරගන්න බෑ. ඒකේ අර අන්තිම කට්ටේ පන්න ගන්න බෑ. ඒක ප්‍රඥා ගෝචර වෙන්නේ නැහැ. ඒක පරතෝ ഘോഷයෙන් එන්න ඕනේ. බුදු කෙනෙක් හරහම එන්න ඕනේ. පශීබුදුරු පහළවන්නේ අබුද්ධෝත්පාද කාලවලමද මේක සාමාන්‍යයෙන් අටුවාවේ මේ මතේ මම හිතන්නේ තහවුරු කරලා තියෙනවා බුදු කෙනෙක් පහළ වෙන යුගයක් එනකොට මේ පශීබුදුරජාන් වහන්සේලා පිරිනුවම් පානවා කියලා. පශීබුදුරු බණ කියන්නේ නැද්ද? ඉසි නැත්නම් බණ කියන්නට බැරිද? පශීබුදුරුගේ ධර්මය ගොළුෙක් දකපු හීනක් වගේ කියලා කියනවා. දැක්කම මොකද කියා ගන්න විදියක් නැහැ. හැබැයි ලස්සනයි වැඩේ. කියන්නත් ඕනේ. ඉතින් ඒ ගොළුව දැක්කට පස්සේ මොනව කරන්නේ? ඒ නිසා ගොළු බුද්ධා කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. පසේ බුදුරුන් කියන්නේ ගොළු බුද්ධු කියලා. ඔක්කොම වැඩේ කරගෙන තියෙනවා ස්වයම්බූ ඥාණයෙම කරගන්නවා. ඒ නිසා ප්‍රකාශ කිරීමේ ශක්තිය නෑ. ඒක ධර්මගතිකත්වේ නෑ. ගරු ස්වාමීන් වහන්සේ මගේ මතකයේ හැටියට ඉච්ඡාංගල සූත්‍රයේ වෙන්න ඇති මාස 3ක් දානේ ගෙන්න භික්ෂුව පමණක් භික්ෂුවට පමණක් අවසර දී බුදුජාන් වහන්සේ භාවනා කළ බව ආනාපාන සති සඳහන් බුද්ධච්චයට පසු පසුවත් මෙසේ භාවනා කරන්නේ කුමන ආකාරයටද කෙලෙස් නැති කිරීමටද පොළොස් ආකාරයක් කුමන ආකාරය බුද්ධච්චයට පසු පසුවත් මෙසේ භාවනා කරන්නේ කුමන ආකාරයකටද වෙන්නේ නැති කෙලෙස් නැති කිරීමටද මේක ඇත්තටම මේ බුදු වෙලා තේරුම් ගන්න මිසක් මේකට ඉඳගෙන කරන්න බෑ. මොකද සාමාන්‍ය මිනිස්සයා මොන දෙයක් හරි කරන්නේ ප්‍රෝජනයක් සලකාගෙන අත්තට පඤ්ඤා අසුචි මනුසා. මිනිස්සෙක් යමක් කරන්නේ ලාභෙටමයි. බුදුජානනාංශේ විතරයි කිසිම ප්‍රෝජනයක් නැතුවත් බුදු භාවනා කරනවා. ඒක නිසා භාවනා කිරීමම බුදු ගුණයක්. කිසිම ප්‍රෝජනයක් නොතකා මට සෝවාන් වෙන්න ඕනෙත් නෑ නිවන් දකින්න ඕනෙත් නෑ ඕන් නෑ කියන කතාවකුත් නෙවෙයි නිවන් දැක්කත් නැතත් භාවනා කරනවා ධ්‍යාන ලැබුණත් නැතත් භාවනා කරනවා මට ලෙඩ තිබුණත් නැතත් භාවනා කරනවා බඩගිනි තිබුණත් නැතත් භාවනා කරනවා කියලා භාවනාව සඳහා භාවනා කිරීම තමයි සුද්ධම භාවනාව ඒක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ වැදගත් ප්‍රශ්නයක් මොකද අපි ගනුදෙනුවක්මයි මේ ජීවිතේ කරන්නේ අපි යමක් ආපහු බලාපොරොත්තු වෙන්නයි හැමදේම කරන්නේ. ඒක නිසා භාවනා කරන්න යයි ගියොත් මේ සමත ධ්‍යාන සඳහා විපස්සනා ඥාන සඳහා ඒවන බුදුහාමුදුර මොකටද භාවනා කරන්නේ. ඒ නිසාම මම එදා කිව්වේ අර කජනීය සූත්‍රයේ බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා දිව්‍යරු බ්‍රහ්මේ වන්දනා කරනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසත්තම යස්ස තේ නාබි ජානාමි යම්පි නිස්සාය ජායති ඒ අජානීය වූ උත්තම පුරුෂයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා යමෙක් භාවනා කරන්නේ ඇයි කියලා එයා දන්නේ නැත්තම් ඒක තමයි භාවනා කියන උත්කෘෂ්ඨම අර්ථය භාවනා කරන යමක් බලාපොරොත්තු වෙනම් ඒක නිකන් තම්බි කඩේකට ගිහිල්ලා හරක් මස් ගන්න සල්ලි දෙනවා වගේ වැඩක් විතරයි කියා කර දීලා කියා කර ඉල්ල ගන්න එකක් විතරයි. නමුත් අන්තිමට යනකොට භාවනා කරන්නේ කුමක් සඳහාද කියලා ප්‍රයෝජනයක් අසු ප්‍රතිඵලයක් අපේක්ෂා නැහැ. බුදුජානනාංශෙත් භාවනා කරා සාරිපුත්ත මොග්ගල්ලානාදී ස්වාමීන් වහන්සේලාත් භාවනා කරා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග 13ම රැක්ක රහත් වුණාට පස්සේ දුතාංග රකින්නේ කෙලෙස් ගලවන්න රහත් වුණාට පස්සේ උන්වහන්සේනක කියලා පැවිදි වෙන්න යනවා නම් කෙලෙස් දුතාංග 13 රකින්න කැමති නම් විතරක් මම බාරගන්න කියනවලු නැත්තම් පැවිද්දට බාරගන්නේ නැහැ ඉතින් අහන්න පුළුවන් ඇයි පැවිදි වුණාට රහත් වුණාට පස්සේ මේ දුතාංග රකින්නේ කියලා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ නම අපි මේ කරන දේෙන් ජය පරාජය නෙවෙයි වැදගත් වෙන්නේ අපි මරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශය කියලා. මේ ජීවිතේ කොච්චර ජය පරාජය ලැබුණත් මරුණට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද කියන එක නිතරම ජය ගන්නකොටයි පරාජය ගන්නකොටයි හිතන්න ඕනේ. අපි මරුණට පස්සේ මොකද්ද ඉතුරු වෙන්නේ? ලෝකයා මොකද්ද මම පෙන්වන්න හදන නෙවෙයිනේ ලෝකයා දකින්නේ. ලෝකයා දකින්නේ ලෝකයාගේ පැත්තෙන් මොනවද ඉතුරු වෙන්නේ? මම ජය ගැනීම සඳහා අනික් අය පරදවාගෙන තලාගෙන ඔබාගෙන ගියා නම් ඒ ජය නිසා මරණකම් ඉඳලා මිනිස්සු පාටි දමාවි. යන්තම් මේ නාකියා මැරිලා ගියා හොඳයි කිය. එහෙම නෙවෙයි පෙරදුනත් ජය තිබුණත් කළ යුතු අත දිගට කෙරුවා. වැඩ කෙටට දිග ටිකක් කෙරුවනම් කිසි කෙනෙක්ගේ මන ලැබිච්ච ජය පරාජය වලින් නෙවෙයි මනින්නේ. මනස ඉන්නකනුත් මනුස්සකම තිබුණා. අනුන තලා පෙලන්නේ නැතුව වැඩ කරාද කියන එක. ඒක නිසා තේරවාදයේ පමණක් කටයුතු කරන්නේ එතන ලැබෙන ජය එතන ලැබෙන පරෝජනය අනුව නෙවෙයි පෙර බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා කරපු වැඩපිළිවෙල අතනෑර කරනවා කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේ කියපු මේ අදහස పూర్ව ආදර්ශය තමයි බුදු වෙලත් භාවනාව. ඒක නිසා මේ භාවනාව කියලා කියන්නේ අර්ථය ප්‍රයෝජනයක් සඳහා නෙවෙන්නේ නෙවෙයි නමුත් ඒක ඉස්සර කරන්න යන්න බෑ. එතකොට මේක අවස්ථාවාදයක් වෙනවා. ඒක නිසා බුදුජානනාංශය පෙන්ලා දීලා තියෙනවා බුදු වුණත් ਸਰවඥාන්සේ වැඩ ඉන කාලේ ඒක රහතන් වහන්සේ නමක් ආවාසයේ ඉන්නවලු මේ පොය කරන දවසේ. ඉතින් ਸਰවඥාන්සේ කතා කරලා අහලා තියෙනවා මොකද කියලා. ඊට පස්සේ කියනවා අද පොය දවසේ නැ ගියේ නැද්ද කියලා. ඊට පස්සේ කළේ මං ඉතින් ගිහිල්ලා වැඩ කරන්නේ මම රහත්නේ කිව්වා. ඇයි බමුණෝ උඹ නෙමෙයි මේකට යන්න ඕනේ ඵලයන් ගන්න කියලා කිව්වා. ඔයගේ කරන්නේ පැවිදි පිරිසුදු කරගන්න පිරිසුදු කරගත්ත කට්ටියත් යන්න ඕනේ පිරිසුදු වෙන්න ඉන්න කට්ටියත් යන්න ඕනේ උඹ බමුණ උඹ යන්න ඕනේ කියලා බැනලා එලවලා තියෙනවා. බැනලා නම් නෙවෙයි ඉතින් රහතන් වහන්සේට බයින්ද හොඳ නැහැනේ. ඊට පොය කරපන් කියලා. කිසිම දවසක දැම්මම වැඩ ඉවරයි කියලා කටයුතු බහා තිබ්බනම් ඒ කියන්නේ මේ මනුස්සයා ශිල්පෙට සලකන්නේ. නැත්නම් හරියන්නේත් නැහැ. ඒ කවුද මේ ඔස්තාද අල්ලා රක්කා ඔස්තා දල්ලාරක කියලා කියන රවිශංකරට එහෙම උගන්වපු එකන ඒ වෙනසයි දවසට පැය 9ක් කොහොමද සිතාරක ගන්නවා. ලෝකෙම ඉන්න දක්ෂම සිතාර වාදකයා එයා ඒක කරන්නේ ගුරු පූජාවක් විදියට. ඉතියා කියනවලු මම මේ කවු මම ශිෂ්‍යෝ හිටියොත් මම ශිෂ්‍යයන්ට කියලා දෙනවා. ඒ නැත්නම් මම සිතාරක වාදනය කරනවා කියලා. එයා කිව්වලු මම එක දවසක් එක දවසක් ප්‍රැක්ටිස් කරේ නැත්නම් මගේ පළවෙනි ගෝලයා දන්නවලු පහුවෙන්ද ගහනකොට මට මේ වරදින බව. මම දෙකල දෙක ගැහුවේ නැත්නම් දෙකක් එක දිගට ප්‍රැක්ටිස් කරේ නැත්නම් මගේ සාමාන්‍ය ගෝලියෝ පවා දන්නවලු සර්ට් අද ට්‍රෙන්ඩ් එක නැහැ කියලා. තුන් දවසක් වැරදුනොත් රට්ටුත් දන්නවලු. ඒ නිසා මම එක දවසක්වත් පුරුදු වෙන කෙනෙක්වත් දවසට පැයට කරන්නේ නැහැ. පුරුදු වෙන කට්ටිය පැය දෙකයි කරන්නේ. ඒ පුරුදු වෙලා ලෝකෙම මාස්ටර් දවසට පැය 9 කරනවලු නොකෑ නොබියයි. ඒ නිසා කවදාවත් මේ භාවනාව වැඩ තිබුණා වැස්ස වැස්සා බඩගිනි වුණා බඩගිරු පිරුණා සීතල වුණා උණුසුම් වුණා මම දැන් භාවනා කරලා ඉවරයි මම අර ක්‍රමේ දන්නා මේක මේ දන්නවා කියලා කියන්නේ තකතිරුකම තමයි අන් ආපු නැති එක විතරයි දෝෂේ බුදු වුණත් කරන්න තියෙන භාවනාව මොකද ඒ තමන් උපයාගත්ත ඒ සැපේ නොමිලිය ලැබෙන සැපේ ඉන්නක ඔබ කවුරුත් උත්තර කටත් උත්තර බඳින්න ඕනේ ඕකට වෙන්නේ දේවල් ඉන්නවා කියලා කියන්නේ කටුකොහලක් මහා කරදරයක්. ඉතින් ඊට මෙට වැඩි හොඳයි ඇතුළට ගිහලා තමයි ඉබ්බගේ ඇතුළ කට ඇතුළට ගියා වගේ භාවනා කරන එකයි තියෙන්නේ. මේ නිසා තේරුම් ගන්න අමාරුයි. ඒක ප්‍රශ්නේ වටිනවා. නමුත් මම මේ කිව්වට තේරුම් ගයි කියලා මම හිතන්නේ බුදු වුණාට පස්සේ පොඩ්ඩක් බලන්න ඔන්න තේරෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මේ පාසලන ගාතාව කියවා තිබේ නම් දැන් හෝ නැත්නම් විසිපින්තර පෙර විමසා බලා නිවැරදි සිංහල අදහස පහදා දෙන්නේ. නහි සීලවතං හෝති uppajjati tathagata අට්ඨක්ඛරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා නහි සීලවතං හෝති සීලබ්බතං හෝති මේ මේකේ මේ අකුරු වරද්දලා තියෙන්නේ නහි සීලබ්බතං හෝති uppajjati tathagata අට්ඨක්ඛරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා මේක මට මතක නෑ මේ මේ අටුවා විවරණ දෙතින කියලා මේ සබ්බ පාපස්ස අකරණම් කියන මේ සබ්බ පාපස්ස අකරණම් කුසලස උපසම්පදා සචිත්ත පරිදපන ඒතම් බුද්ධාන ශාසනං මේ ඒ වගේ අකුරු 8ක් දේශනා කරන්න තමයි සරුවචන් වහන්සේ කෙනෙක් ලෝකෙ උපදින්නේ කියලා කියනවා. ඒ තරම්ම විශාල 84000ක් ධර්මස්කන්ධෙට කිව්වට සිළු පාපයෙන් වැළකීම විතරයි බුදුහාමුදුරන්ගේ එක තේමාවක්. මනුෂ්‍යට කරන්න පුළුවන් පාපේ දැනගත්තොත් පාපයෙන් වැළකීම තමයි බුදුහාමරණ කරන තියෙන ගෞරවය බුදුහාමරණගේ පණිවිඩේ ඒක දේශනා කරන්නයි බුදුජාන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ සීල වෘත සඳහා හෝ ඒ අනික් ඒව කටපාඩම් කර කර තියාගෙන එක නෙවෙයි ප්‍රශ්නේ බුදුජානසී කියන්නේ තමයි තේරෙනවා නම් මේක පාපයක් කියලා සබ්බ පාපස්ස අකරණං ෆස් දූ නොහාම් නොකලියුත් නොකිරීමට වග වෙනවා නම් මිනිසයා යාගේ සීලය සම්පූර්ණ වෙනවා සමාධිය සම්පූර්ණ වෙනවා ප්‍රඥාව සම්පූර්ණ වෙනවා අන්න ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ කියලා නිකන් බුදු බණ පිටු කරන්න ගත්ත උත්සාහයක් මේ ගාථාවේ තියෙනවා මට මතක නෑ කොහෙද තියෙන්නේ කියලා මේකේ ලියලා තියෙන එකේ මේ අකුරු වල නම් දෝෂ වර්ගයක් තියෙනවා වගේ පේනවා ගරු ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර සහ සවිතක්ක සවිචාර යන පැහැදිලි කර දෙන්න විතක්ක ਵਿਚාර සහිතයි කියන එකයි සවිතක්ක සවිචාර කියලා කියන්නේ කර්මස්ථානයේ අදාළ කොටසක් කර්මස්ථානයේ අදාළ කොටසක් කියනවාද ප්‍රශ්න විග්‍රහ වෙලා නැහැ ඒ නිසා මට අමාරුයි මේ පළවෙනි එක නම් විතක්ක ਵਿਚාර විතක්කයට සයන්න කියලා කියන්නේ සහිත කියන එකයි විතක්ක සහිත ਵਿਚාර සහිත කියනකොට පළවෙනි ධ්‍යානයේ වගේ කියනකොට සවිතක්කං සවිචාරං අවිවේකජම් පීචි සුඛං කියලා කියනවා විතක්ක ਵਿਚාර සහිත කියන එකයි තියෙන කර්මස්ථානයේ අදාළ කොටසක් තියෙනවද කියන ප්‍රශ්නේ ගම්ම්‍ය වෙන්නේ නැහැ මොකක්වත් ඒක නිසා මේ ප්‍රශ්න පිරිසුදු කරනවා නම් අපිට සාකච්ඡාට යොමු කරන්න පුළුවන්. ප්‍රථම ධානයට යනකොට මේ කර්මස්ථානේ නැති වෙනවා කියලා මම අහලා තිනවා සවිස්සක්ක සවිචාරයක නැති වෙනවා මට ඒක තමයි පැහැදිලි කරගන්න. සවිතක්ක සවිචාර කියලා කියන්නේ විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීමේ කෘත්‍යය. ඒක මේ පළවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර සහිතයි. විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීම, ਵਿਚාරය කියලා කියන්නේ අරමුණ අතගාලා විමසලා ඒක රස බැලීම. වෙන වෙනසකට කියනවා ආස්වාද ප්‍රසවාස කරනට ආස්වාසියට හිත නැංවීම විතක්කේ මේක ප්‍රසවාසය නෙවෙයි කියලා දැන ගැනීම ਵਿਚාරය. ඊට පස්සේ ප්‍රසවාසී හිතනන් මේ විතක්කය මේක ආස්වාසය නෙවෙයි කියලා දැනගැනීම ਵਿਚාරය. ඉතින් මේ දෙකම පළවෙනි ධානයේදී තියෙනවා. නමුත් ඒක උපයගෙන මෙනෙහි කරමින් දැනගනිමින් දැනගනිමින් අපි ධානයට සමවදිනවා. එතකොට මේ කෘත්‍යයක් හිතන කර කර ඉන්න එපායි. අරමුණට හිත නැංවීම කරන්න ඕන. දෙවෙනි ධානයට යනකොට මේ විචක්ක ਵਿਚාර දෙක නැති නිසා අරමුණට හිත නංවන්නේ ඉබේම අරමුණේමයි හිත හිටින්නේ. හිත හාද වෙලා අරමුණට මුණට මුණ දාලා තියෙන්නේ. එතකොට ප්‍රීතිය පහළ වෙනවා. ඒත් කර්මස්ථානේ තියෙනවා. ඒත් කර්මස්ථානේ තියෙනවා. කර්මස්ථානේ කියලාගෙන ගත්ත අරමුණ විතක්ක ਵਿਚාර නැති වුණාට අරමුණේ සරණ නිකන් ඈතින් යන නැවකට පහන් කණුවකින් ආලෝකය දෙන්න වගේ තාමත් මේ පහන් කණුවෙන් ආලෝකයේ ප්‍රයෝජන අරගෙන තමයි නැවපැදවීම තාම කරන්නේ. මෙම ගාථාවේ දල සිංහල දාස ඇකිනම් පාදා දෙන යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං මේ කොහෙද තියෙන්නේ කියලා කියනවනම් පසුවෙන්ට සාපේක්ෂව මට හිතා ගන්න පුළුවන් මේ සුත්වාන සංවරට්ඨේ සුත්වාන සුත්වා සංවර සංවරට්ඨේන සීලං ඒ කියන්නේ පරිසම්පදාවේ මූලික ඔය මේ ඥානමාතිකාවේ තියෙනවා අහන දෙයට අවධානය යොමු කිරීම සුතමේ ඥානය සුත්වා සංවරට්ඨේ සීලය. අහෝදෙන් අනුව සංවර වීම සීලය කියලා සංවරට්ඨේන සීලං කියලා කියන්නේ ඒ තමන් අහනවා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං සුත්වා සංවරට්ඨේ සීලමේ ඥානං කියලා. සෝතේ සුතේ කන යොමලා හිත යොදාගෙන අහනවා අවධානය යොතර අහනවට කියනවා සුතමේ ඥානෙ කියලා. ඒ අහපු දේ අනුව හැසිරීම අහපු දේ අනුව ක්‍රියාත්මක වෙන එක සංවර වීම සීලේ කියනවා සංවරට්ඨේන සීලං කියන එකනම් ඒකෙන් ගත්ත කැලලක් යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං කියන එක මුල් කොටස මේ මට මතක් වෙන්නේ කොහෙද තියෙන්නේ කියලා මේ කොහෙද සඳහන් වෙන්නේ කියලා හිතනවා නැත්නම් පසුබිමත් එක්ක තමයි ගලපලා කියන්න වෙන්නේ. ඒ නිසා ඒක මට එච්චර පැහැදිලි උත්තරයක් නැත්නම් මේ හිත සන්තෝෂයෙන් උත්තරයක් දෙන්න බෑ. සංවරට එන ශ්‍රී ලංකාවේ නම් සංවර තමයි. ආනාපාන සති සහ ආනාපාන සති සමාධි යන වචන දෙකේ අර්ථය වෙනස තිබේද? සතිය සහ සමාධිය කියන චෛසික දෙකක්. මේ චෛසික දෙකේ අතර වෙනස තමයි මෙතන සඳහන් වෙන්නේ. ආනාපානෙ මුල් කරගත්ත සතියට ආනාපාන සතිය කියනවා. ආනාපානෙ මුල් කරගත්ත නැත්නම් ආනාපාන සතිය මුල් කරගත්ත සමාධියට සමාධිය කියලා කියනවා. චෛසික 52 චෛසික දෙකක් මේ මේ ආනාපානෙ මුල් කරගත්ත චෛසික දෙකක් මේ සඳහන් කරලා තියෙනවා. චිත්ත චෛසික වල චෛසික ධර්ම දෙකක්. මා අදවනතෙක් දැන සිටියේ සමතේ යනු පංච නීවරණ යටපත් වීමෙන් සමතයක් ඇති වෙන බවයි. නමුත් අද උදාසන අර්ථවත් වූයේ ඊට වෙනස් වූ අදහසකි පහදා දෙන උදේ බණ නැවතත් ගිහිල්ලා අහන්න. එතකොට හරියනවා මේක. දැන් දැන් ඔක්කොම මේ ආපු නැති කට්ටියකුත් ඉන්න ඇති. ඒක මං ගන්න ගියොත් ආය පැන පැයක බණක් කියන්න වෙනවා. ඔය උදේ බණ තුන් සැරයක් අහන්න. තුන් සැරයක් මන්න හත සැරයක් අහන්න. හත සැරයක් පහ සැරයක් අහන්න. එතකොට තේරෙයි. මේ බණ කියපු මගේ ඇඟට හේතු කෙරුවට හරියන්නේ නැහැ. ඒක Taman ටිකක් මහන්සි වෙන්න. අර ස්වාමීන් වහන්සේම කාලාම සූත්‍රය අනුව ධර්මයේ පිළිගන්න නිසා මම නිවැරදි ලෙස අවබෝධ වෙනකම් ධර්මයේ පවා නොපිළිගන්න නිසා මේ මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්නයක් ඇයි උප්පන සාතිකේ බුද්ධාගංකාරයෙන් යනු නිසාත් රෙකෝඩින් වන නිසාත් ප්‍රශ්නේ මතුවෙතයි ප්‍රශ්න ප්‍රශ්නයක් මතුවේයි සැකනම් නීඩව කිව්වා උත්තර දුන්නට කම් නැත. මට එහෙම ලැජ්ජ බයක් තියෙන මිනිහ නෙවෙයි. ඕන කෙනෙකුට ඕනනම් මට ඒ කිසිම එකක් ඇත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ බුදුන ආත්මේ වසර 6ක් පස්සක මහණුන් සමග භාවනා කරලා සෝතාපන්න වෙන්නවත් බැරි වුණා. නමුත් ඒ නිවත් වී ධර්මය අවබෝධ කරගෙන කිව් පළමු පණෙන්ම එක් අයෙක් සෝතාපන්න වුණා. 10 කෝටි 10 18 කෝටියක් දෙවිවරු මගපල් ලැබුවාලු පළමු 60 දෙනාම එනම් පස්සක මානුන් යස යහලුව 57 දෙනා සෝතාපන්නුනේ බණ අහලාමයි. චුල්ලසෝතාපන්න චුල්ලපන්තක හාමුදුරුව භාවනා කළා සෝතාපන්නවත් වෙන්න බැරි වුණා. බුදුහාමුදුරුව එක බණ පදයක් කියලා රෙදි කැලක් දුන්නා. දවල් දාන වෙනතෙක් සිටිවිලි සිව්පිලිසිම්බියා මහරහත් වුණා. පිරිනිවන් පසුව පිරිනිවනින් පසුව විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ වැනි පොත්වල මෙම මාර්ගඵල ලබන්න භාවනා කළ යුතුයි දක්වා දැනට අවුරුදු 1600ක් පමණ වෙනවා. සමහර වනගත අය අවුරුදු 20 භාවනා කරලා ඇහුවට මඟපලයක්වත් තාමත් නෑ කියනවා. මේ භාවනා ක්‍රම වලින් ධානය ලබන අය ගැන වාර්තා වුණත් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න පෙර ධානලාභීන් හිටියා. අශිත ආලකාරාම උද්දකාරාම පුත්‍රයන් අය. නමුත් බුද්ධ පරිනිර්වාණයට පෙර බුදු බණ අහලම සෝතාපන්න වෙලා පසුව මගපල වලටයි භාවනාදී තිබෙන්නේ බණ භාවනාව. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ බණ අහලා සක්කාය දිට්ඨිය තියාගෙන බාන භාවනා කරන්න බෑ. බුද්ධ පරිනිර්වාණයට පෙර මුලින්ම බණ කීවා මිස භාවනා මධ්‍යස්ථානයක සඳහනක් නැහැ. මේ නිසා අටුවාචාරීන්ට මේ වැරදිලාවද්ද අද මේ ක්‍රමයේ අවුරුදු 1600ක් අනුගමනය කරලත් මඟපළයක් නොලැබෙන්නේ. මේක ඇත්තට මේ ප්‍රශ්නේ මේ පුංචි කරලා ගන්නවා නම් ගොඩක් එක එකට උත්තර දෙන්න පුළුවන්. මේකෙදි මේ පළවෙනි කොටසේදී කියලා තියෙන්නේ මේ මෙහෙම කෙනෙක් මේක කාලාම සූත්‍රය කියලා හිතනවා නම් ලොකු වැරදිලක් කියලා හිතාගන්න ඉස්සෙල්ලා. මෙහෙම කාලාම සූත්‍රයක් නැහැ. කාලමසූත්‍ර හොඳට කියවන්න කාලමසූත්‍රේ පස්සේ කැලල කියවන්න කියවනකොට තේරෙන මොකද්ද කාලමසූත්‍රය කියන්නේ කියලා මේ උඩ කැලල කාලයි මේ කතා කරන්නේ. පල්ලය කැලලත් කෑවනම් මේක කියන්න වෙන්නේ නැහැ. බුදුහාමුදුර කාලමසූත්‍රය එහෙම නිකන් ආවට ගියාට කියලා නැහැ. කාල මට මතකයි කාලෝපෝන්ස එකක් කියනවා මම නිතරම කාල මේ කාලමසූත්‍රය ගැන සඳහන් කරපුවම කාල මොකද්ද? ඒ මේ මහත්ය මේක සූත්‍ර මේ මොකද්ද මේ මහත්ය දූතේ කාලම දාලා කියලා මටත් බයිනවලු. එමත් කියනවා මේ කාලම සූත්‍රය ලේසියට අල්ලා ගන්නවා කට්ටිය මුල් කෑල්ල විතරක් කියවලා. පස්සේ කෑල්ලේ අහුවෙන අහුවිලා ආවුනොත් එම දඬුවඬුවට අහුනවා වගේ. ඒ නිසා මේ ලේසියට මේ කතා කරන්නේ. කොහොම හරි බුදුහාමුදුරුවෝ බුදුවන ආත්මයේ වසර 4ක් පස්සක මානුසාව භාවනා කරලා සෝතාපන්න බැරිුණා. ඉතින් මේ වසර 6 ඇතුළත බුදුහාමුදුරුවෝ සෝවන් උනේ නැහැ නේ. කොහොමද පස්සක මානුසෝවන්නේ? බුදුහමදුර සෝවාන් වුණාට පස්සේනේ පසක මන් වහන්බිලා බණ කියලා සෝවාන් කරගත්තී. මන්දයි පහුවෙන් දවසේ පළවෙනි දවසේ මේ එක්කනේ සෝවාන් වුණාම මේ තැහෙන ලකුණු හම්බෙනවා. බුදුහමදුරන්ට සික්සර් එකක් ගැව්වා වගේ. හම්බ වෙනවා. ඒ නිසා මේ මේ වලිග පටලවාගෙන තියෙන්නේ මේකේ. අනිත් එක මේ චුල්ල පන්තක හාමුදුරුව භාවනා කළා සෝතාපන්නවත් වෙන්න බැරි වුණා. බුදුහාමුදුරුව එක පණපදයක් කළා. මොකද රෙදි කැල්ලක් දුන්නේ එක පණපදයක් වුණා රෝවන් වෙන්න එපා එහෙනම්. රෙදි කැල්ලක් දුන්නේ භාවනාවට තමයි. ඕකට තමයි භාවනාව කියන්නේ. නෑ රෙදි කැල්ලක් දෙන්නේ නැතුවම භාවන සෝවාන් කරන්න තුනනේ බුදුහාමුදුරන්. ඒ මේ ලියලම තියෙන රෙදි කැල්ලක් දුන්නයි කියලා රෙදි කැල්ල තමයි භාවනාව. පිටුනා පසුව විශේෂයෙන් විසුද්ධි මාර්ගය වැනි පොත්වල මේ භාවනාව ලබන්න භාවනා කළ යුතුයි දක්වා දැනට අවුරුදු 16ක් වෙනවා. ආනාපාන සති සූත්‍රය කියවන්න. ඒකේ කියලා තියෙන බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්න පිරිස වට වෙලා එක එක ස්වාමීන් වහන්සේ නමක් 10කට 15කට 20කට 30කට දක්වා කමටහන් දෙමින් බොහොම ලස්සන මේ භාවනා මධ්‍යස්ථානක විසර ආනාපාන සූත්‍රයේ තියෙනවා සාමාන්‍ය බල සූත්‍රය කියවන්න බුදුනාසෙත් එක්ක කට්ටි එකතු වෙලා හඳපානේ ගහක් ගහක් ගහන්නේ භාවනා කරගෙන ඉඳලා තියෙනවා. ඒකට භාවන විපස්සනා භාවනා මධ්‍යස්ථාන, ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන කියලා පිටලෑල් එක ගහගෙන තිබ්බේ නැති වුණාට තියෙන්නත් ඇති. ඉතින් පිටලෑල් ඉදිරියට යන්න ඇති. මේ ඉතින් ඕනනම් ගහගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ භාවනා කියන පදයේ අර්ථ රාශියක් තියෙනවා භාවනා කරනවා කියලා කියන්නේ බහුලීකත භාවේති බහුලීකරෝති ආශේවේති භාවේති බහුලීකරෝති ශ්‍රද්ධාව කුසල ඡන්දේස අදිමොක්කේ කියන වගේ භාවනා කියලා කියන්නේ කුසල ඡන්දේ කරබැලීමේ ආසාව ක්‍රියාවත් කිරීමේ ආසාව ඉතින් ඒක නැත්තම් මේ ශ්‍රද්ධාවක් නැතුව කුසල ඡන්දයක් නැතුව වගේ කරබැලීමේ ආසාවක් නැත්තම් ඒක ඕන තරම් වෙන්න පුළුවන්. භාවනා කර බැලීමේ ආසාවක් නැති කෙනාට ඕන තරම් මේ ලෝකේ ඉන්න පුළුවන්. නමුත් භාවනා කිරීමේ ආශාව පහළ වුණාට පස්සේ මේ වගේ කතා කිව්වට හරියන්නේ නැහැ. යා කොහොමඩක්වත් ඒක කරනවා. ඒදත් හැටි අදත් හැටි එහෙමයි. ඒක නිසා මේ බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ එහෙම භාවනා කෙරුවේ නැතය. එහෙම නැත්නම් මේ අවුරුදු 1600 පස්සේ මේක ඇතුණේ කියලා කියන්න බෑ. අවුරුදු 1600 ඇතුළතත් අටුවා ලියන කාලෙත් දිගටම භාවනා මධ්‍යස්ථානත් පහළ වෙලා තිබිලා තියෙනවා විශේෂයෙන්ම අනුරාධපුරයේ පැත්තේ මේ අටුවායුගයට ඉස්සර වෙලා තිබිලා තියෙනවා. ඉතින් අද කාලේ වගේ සංවිධානාත්මකව දස දින භාවනා ක්‍රම වගේ තියෙන්නේ නැතුව ඇති. නමුත් මේ එකහිලාම නැහැ කියන්න බෑ. සමහර වනගත අය අවුරුදු 20 භාවනා කරලා ඇහුවට මගපලයක්වත් තාමත් නැහැ කියනවා. ඒ වුණත් කැලේ හිටපු නිසා මිනිස්සු වනයේ මේ මේ කැලේ කපලා නැහැ. පව් කරලා නැහැ. හිත නරක කරගන්නේ නැහැ. සෑහෙන කුසල් කරගෙන තියෙනවා. අවුරුදු 20ක් ඇලේ හිටියත් ඇති. ලොකු සාංශ ඉන්න කාලේ කිව්වේ ඔය මේ උපාසක මාත් එක්ක හිටිය හරියට යනවා මේ රුවන්වැලි සෑය වට කරලා වැලි ඉහලා වටේට රුවන්වැලි සෑය වටේට අටපිරි කර තියලා ඒක වටේට මුතු මල් බැඳලා කෝටි ගණන් වීදම් කරලා කරන පින්කමක් එයා තමයි සංවිධානය කරන්නේ. මිනිහා දුප්පත්. ඉතින් ඒක දැස ලොකු සංචි කිව්වා වත් පිළිවෙත් කරගෙන ඉන්නවට වැඩිය හොඳ ඇවිල්ලා මහාන වෙන ඊට පස්සේ කිව්වා මේක තමයි අන්තිම පින්කම ස්වාමීන් වහන්සේ මට මේ මහත්යගෙන් බේරෙන්න බෑ මම මේ පින්කමට යන්න ඕනේ ඒක නිසා මේ මහත්ය කිව්වලු මම මැරෙයි දන්නෙත් නෑ අනේ මේ වැඩේ මට කරලා දීපන් කියලා ඒ නිසා ස්වාමීන් වහන්සේ දැම්ම ඉන්න බෑ පින්කම ඉවරලා එන්නම් කියලා ඊට පස්සේ ලොකු සංචි ඇව්වා ඒ උපාසක මහත්තයට පස්සේ උපා ওই උපාසක මහත්ත මැරනවා කියලා මාර්යා දීලා තියනවාද කියලා ඇහුවා පණිවිඩයක් කියන්නේ ඔයා ඊට කලින් මැරුණොත් මොකද කියන්නේ ඊට පස්සේ කර්ම ආයෙත් ඊට පස්සේ කිව්වා ඔය කොච්චර පිංකම් කරනවටත් වැඩිය භාවනා නොකරත් නිකම් බුදිය ගත්තත් කැලේ තමයි හොඳ කිව්වා. එල හොඳට ඇඳට හේතුලා කියනවා නිදාන ඉඳලා නැගිටින්නත් කැලේ තමයි හොඳ කියලා. වෙන මොනවත් මොන්නේ සෑහෙන පිනක් තියෙන්න ඕනේ කැලේකට යන්න. කැලේකට යන්න පුළුවන් එනේ නික්ලේශී මනසක් ඇති මනුස්සයෙකුට පමණයි. කාම භෝගේ ඈ ඒක නිසා ඒ කැලේ කියලා කියන්නේ නොමිලේ තැබිච්ච තැන කැලේට එනවයි කියන එක මේක මහා ලොකු දෙයක් අපි කිව්වට අපි වැද්දෝ වැද්දෝ හිටියේ කැලේ නගරයේදී පස්සේ පස්සේ ආදපේක විකාරයක් ඒක වැරදිලා තියෙන්නේ ඒ ක්‍රමේ වැරදි දැන් ආයෙ කැලේට එනවා දැන් ওই ආකිටෙක් කරනකොට දක්ෂම ආකිටෙක් වල තියෙන්නේ indoor out and outdoor in කියලා ගේ ඇතුලේ ගස්වල තියෙන්න ඕනේ, කැලෑ තියෙන්න ඕනේ, දියවැල් තියෙන්න ඕනේ. එතකොට අවුත් අවුත් එළිය තියෙනවා ගේ ඇතුලට ගන්නවා. ගේ ඇතුලේ වෙනුවට ලොකු වැරන්ඩා එකක් දාලා කැලේ මැද තියාගෙන ඉන්න. ඉතින් ආයත්තර මහා ලොකු ගෘහ නිර්මාණ ශිල්පියෝ කරන්නේ අර අපේ අත්තල මුත්තලා කරපු දෙල්ලම තමයි. කැලියට යනවා. ඉච්චර මෙච්චර වැසිකිලි කරනවා කියලා කොහෙද ගියේ? මූත්‍රා කරනවා කියලා කොහෙද ගියේ? දෙන්නේ ජෝඩෝ බැන්දර පස්සේ කොහෙද යන්නේ? දැන් වගේ ඔය හග්ග මේ මේ හික් අඩු යරෙම යනවා නේද උන් කැලේට යනවා. ඉතරයි. එච්චර හොඳ පද්ධතියක් ඔයක්වත් නෑ. තමයි වනගත වෙනවයි කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. දැන් වෙලා තියෙන මේ මේ මේ වනගත වෙන වනචර වෙලා තියෙන නගරෙට ගිහිල්ලා. වනීගත කරනකොට තමයි වනචර වෙනවා කියලා කියන්නේ. වනේ ඉන්නවට නමුත් වනචර නෑ වනගත වුණාට. ඒ නිසා මේ වනගත වීම මහා ලොකු දෙයක් කරගන්න එපා. ඒක ඒ මාර්ගඵලයක් නොලැබුණත් කැලියට ප්‍රිය කරනවා කියන එක මම හිතනවා ලොකු දක්ෂකමක වෙන්න ඕන එකක්. මේ භාවනා ක්‍රමයේ ධ්‍යාන ලබන බව ගැන වාර්තා වුණත් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න පෙර ධ්‍යාන ලාභෙන් හිටියා. අසිත ආලාර කාලාම උද්දකාරාම පුත්‍රදී ප්‍රශ්නයක් නැහැනේ. ඒක පුත්‍රජන්නාංශෙත් අනුමත කරලා තියෙනවා. ලීඩා ඔපරේෂන් කරන්න ඉස්සලා සීවට්ටනේක සීටිවට්ටනේක හොඳයි කිය. ඔපරේෂන් එකට ඉස්සලා මේ සී නැති කරලා කපන එක ලේසියි. ඉතින් ඒක දැන්වත් කරනවානේ. ඉතින් කාට හරි ඕනේ නම් හිරවට්ටන්න නැතුව කැපුවට ප්‍රශ්නයක් නැහැ. ඒ ඒක එහෙමම කියන්නේ දැන් මේ මේ යුද බිමේදී හිරවට්ටන්නේ නැහැ. යුද බිමේ ඔය ඔය දහති කුටි ආමතුන්ගේ මල්ලි පුතා වැටුණා. මේ හෙලිකොප්ටර් එක අඩාන වැටුණා වැටලිවලා මේ දොරජානේ ලොක්කම හිර වුණා එළියට යආ ගන්න බැරි වුණා. මෙයා සීට් එකේ හිර වුණා. පස්සේ කෝපයිලට් කොහම හරි එළියට ගිහිල්ලා වීදුර කඩාන මෙයා එළියට ගත්ත ගන්නකොට මේ ඔළුව අට ඔක්කොම කුඩු වුණා. ඔළුව පට්ට කුඩු වෙලා ඇතුලේ ලේ ගලලා හුස්ම මෙතන මේ මුළු ඔළුවම කැටි ගිහිල්ලා. පැය 6ක් ගියලු මේ මාහිංගම්මානේ ඉඳලා ස්පිතාලට ගියේ. එතකම්ම සීයේ තිබුණා. ස්පිතාලේ එළියට ආව දොස්තර කරද්දී ආපු ගමන් මෙතනින් කැපුවලු. කැපුවට පස්සේ හුස්ම යන්න පටන් ගත්තා. මෙතනින් ඊට පස්සේ බටෙන් හුස්ම ගත්තේ ඇනස්තීසියා මොකුත් නැහැ, තියටර් එකේ මොකුත් නැහැ. එතකන් හිටියේ ලේ කැටේ. ඊට පස්සේ මේ ඔක්කොම කම්බි දාලා ගැට ගහලා මේකෙල්ලු ආහාර පාන ඔක්කොම දීලා තියෙන්නේ අම්මු අපායලිය. ගන්ධස්ථානේ මේක ඇතුලේ අමු ලේ කුණු. කට අරින දෙන්නෙත් නැහැ මොකුත් නැහැ. එහෙම හිර කරලා දන්න විදියට දත්ම දිනවලු. දත්මදලා ඉන්නවලු. ඉතින් කොහොම හරි එයාත් එක්ක ගිය කොපයිලට්ගේ අත කැඩිලා එයා ඩිසේබල් එයා හමුදාවෙන් අයින් වුණා. මෙයාට හමුදාවේ උසස් වීමක් දුන්නා දැනට බදවා ගැනීම මංසේ ලොක්කා. කැපුවේ මොනවත් නැතිලු හොඳටම මතකයිලු දොස්තරට ස්තුතිවන්ත වුණාලු කබුගම. ඉතින් මේ වගේ ඔපරේෂන් කරන්න පුළුවන් තියටර් එකට ගෙනියන්නේ නැතුව සීනති කරන්නේ නැතුව එහෙමත් කරනවා. දැන් සිංහල වේදකමට ඇස්වල වේදකම් කරන්නේ සීනති කළා නෙවෙයි. ඒ කියන්නේ සමතේ නැතුව විපස්සනා කරන්න පුළුවන්. නමුත් සමතේ තියෙනවනම් තීරයට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් ගහලා සීනරි කරලා කිරුවට ඒකේ දෝෂිකුත් නැහැ. ඒ ඒක මේ ශිල්පීය ක්‍රමයක් මිසක් බුදුරජාණන් වහන්සේ අනුමත කරලා එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරලා හෝ අනිවාර්යම තිබිය යුතුයි කියලා නැහැ. බුද්ධ පරිනිර්වාණයට පෙර බණහලම සෝවාන් වෙලා පසුව මාර්ගඵලවලට භාවනා දී තිබෙන්නේ. එහෙමම කියන්න බෑ. ඒ මොකද ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගෝලෙක් සාරිපුත්‍ර සංශය අසුභ භාවනාව දීලා භාවනා කරනවා කරනවා මාස 6ක් බොහෝම පිං ඇති දරුවා. ආන සාරිපුත්‍ර සංශය හොඳටම ෂුවර් මේ මිනිසයා මේ පින තියනවා කියලා. බැලුව බැලුව මොනක මේකත් හරියන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා සංශය මේ දරුවා පිංවන්තයි පැවිදිලා භාවනා කරනවා අසුභ භාවනා දුන්නා කීකරුව කරනවා හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා කිව්වා හොඳයි එහෙනම් තියලා යන්න හැන්දා වෙන්නේ කිව්වා ගෝලයා ගෙනියන්න. අර එක දවසෙන් හොදලා දෙන රෙජි තියෙන්නේ one day same day service එක. ඒ same day service එකට දාලා යන්නේ. ඊට පස්සේ බුද්ධ ජනත කිරුවේ හේවනල් එක පොකුණක්ම වල පොකුණේ රත්තරන් පාට මේ ලස්සන නෙළුමක් සමබරව ඊටින් හදලා ඒක දිහා බලන්නේ. ඉතින් මේ මිනිස්සයා මේ අවුරුදු ආත්ම 500ක් මේ රත්තරන්සස්සාව කරලා තියෙන්නේ. එයා ඒක දැකපු ගමන් ඒකේ තියෙන සමබරභාවයට ලස්සනටයි හිත බඳගත්තලු මමවත් මෙච්චර ලස්සන නිර්මාණයක් කරලා නැහැ කියලා. ඒක දිහා බලන්නේද එමීට එමීට එමීට මේක පරවෙන්න සකස් කරා. බලන්නේ ලුම් පරවෙන්න සකස් වෙනකොටම මෙයාට ලොකු සංවේගයක් පහළවල මෙච්චර ලස්සන නිර්මාණය ක්‍රමයෙන් පරවෙනවා කියලා එතකොට දුන්නලු අසුභාවනාව. ඒ සිත සකස් වෙනකොට අසුභාවන දුන්නාම සාරිපුත්‍ර සාංශික ආක්‍රමයට බලාපොරොත්තු වෙච්ච ක්‍රමයට ඒකෙන් rahat වෙලා තියෙනවා. පස්සේ ආවට පස්සේ බුදුහාමුදුරු ගෝලයා බාර දීලා තියෙනවා. ඒක විස්තරේ නම් තියෙන අටුවාවේ තමයි. නමුත් බුදුහාමුදුරු ඉන්න කාලේ සිද්ධ වෙච්ච වැඩ. ඒක නිසා අපි මෙහෙම යනවනම් හොඳයි උත්කෘෂ්ටයි. මේක කිව්වට පස්සේ පාවොක්සයිඩෝ මේ පාවොක්සයිඩෝ මේවට හරියට එලවලා උත්තර දෙනවා. ඒ මොකද ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ අනිවාර්යයෙන්ම සමත කරන්න ඕනේ. අර මේකලදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම කියන කෙනෙකුට මේ මේ මේ වගේ ප්‍රශ්න කරන කෙනෙකුට මෙහෙම හිතන්නේ කියලා. දැන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට සෝවන් වුණා. ඉතින් ඒ නිසා හොඳට කවුරු හරි ධම්මචක්කපවත්තන සූත්‍රය කියනකොට අහගෙන ඉන්න කියනවා. ඉතින් සෝවන් වුණොත් ඉතින් නරකක්ය හොඳනේ. උනේ නැත්තම් මයි ගාවට එන්න කියන. එතන කරගන්න බැරි නම් අතාරින්න එපා. මහලකට එන්න මම ඊට වැඩි ටිකක් අමාරු ටික. එමීට යන ක්‍රමයේ කියලා දෙන්න වෙනවනම් කරන්න. ඊට පස්සේ මේ අනතරක්කන සූත්‍රය අහන්න රහත් වෙනව නැතිනම් කවුද තරහ? රහත් උනේ නැත්තම් අපි එමීටියන් අන්තිම බස්සේ ගියන්. ඒකම යන්න බැන්නා කියලා ඉතනක් කරගන්න ඕනේ හැබැයි ඒක විතරයි තියෙන්නේ කියලා කියන්නේ ශාසනයේ ඉතිහාසයේ තොරතුරු මදි. බුද්ධ පරිනිර්වාණයට පෙර මුලින් භාවනා බණ කිව්වා මිස භාවනා මධ්‍යස්ථාන යක සඳහනක් නැහැ. ඒ කිය ඔය මේ මේ අරණ්‍ය සීනාසන අරණ්‍ය වශයෙන් කියලා කියන්නේ නිග්‍රෝධ වනය, ජේතවනාරාමේ ඒ වගේ තියලා තිබිලා තියෙන්නේ ඔක්කොම ಜಾති. බණක් කියලා තියෙනවා. භික්ෂු ජීවිතයට අවශ්‍ය කරන විදිහේ පින්නපාත චාරිකා ඒ කටයුතු කරලා තියෙනවා, භාවනාත් කරලා තියෙනවා. ඒක නිසා කෙරලා කෙරලා කියලා පොතකනම් ලියලා නැහැ. නමුත් උනේ නැහැ කියලා කියන්න බෑ. ජේතවනාරාමයට දැන් උනත් ගියාම පේනවා මේ කොච්චර ලස්සන සංවිධානය කරලා තියෙනවද කියලා ගියාම හිත සංසිඳෙන්නේ නැත්තම් මහමේ වුණාට ගියාම මේ නිසා අටුවාචායන්ට මේ වැරදිලාවද්ද අද මේ ක්‍රමයේ අවුරුදු 1600ක් අනුගමනය කරලත් මගපලයන්ට නොලැබෙන්නේ. ඉතින් මාර්ගඵලන්ට ලැබුණේ නැහැ කියලා කිසියම් මේ සාධක වශයෙන් ඔප්පු කරන්න බෑ. කවුරුත් ලැබුණයි කියලා කිව්වට ඒක පිළිගන්නත් බෑ. නමුත් බලාපොරොත්තු වෙනාට වැඩි ප්‍රදේශයක් මාර්ගඵලලාභින් ඉන්නවා කියන එකයි මම වගේ පුද්ගලගේ අදහස. අපි සාමාන්‍ය ලෝකේ බල්ලා හිතනට වැඩි ප්‍රදේශයක් අවබෝධ කරගත්තේ අපි ඉන්නවා. ඒගොල්ලෝ කියාපාන්න නැති වෙනව වෙන්න පුළුවන්. කියාපාන නැත්තු ගාව අවබෝධය නොලබෙන්නත් ඉඩ තියෙනවා. ඒක පුත්‍රජානන්සේ ඇති කරපු නීතියක් ಗುಣ වසාගෙන ජීවත් වෙන. ඒ නිසා මේ වගේ සැකෙන් බලන කෙනෙකුට තියා භාවනා කරලා ආශ්‍රය කරත් කෙනෙක් අමාරුයි කියන්න ඒ පුද්ගලයා මේ මාර්ගඵලයකට හෝ රහත් වෙලා ඉන්නවද නැද්ද කියන එක ඒක අවශ්‍යත් නැහැ. මොකද රහත් උනත් අර විදිහටම භාවනා කරනවා. රහත් වෙන කලිනුත් ඒ වගේම භාවනා කරන නිසා රහත් උණයි කියලා වැඩ බහ තැබීමක් නැහැ. ඒක නිසා මේක සැකෙන් යුක්තව ලියපු එකක්. මේ පුද්ගලයාට හොඳම සූත්‍රය තමයි කාලාම සූත්‍රය. මේ කියූප එක නම් හොඳට කියවන්න කාලාම සූත්‍රය සම්පූර්ණයි. මුල් කැලේ විතරක් නෙමෙයි. මුල් කැලේ කියවපුවාම ලොකු ජවයක් අරන් දෙනවා. පස්සේ කැලේ නියපොත්තෙම කඩලා දානවා සරුවචනාංශේ කතාව. ගරු ස්වාමීන් වහන්සේ බුද්ධෝත්පාද කාලයක එනම් බුදුන් වහන්සේ පිරිනවන්නට පෙර සහ ධර්මයේ පවතින කාලය යන කාල දෙකේ මාර්ගඵල ලබන මාර්ගඵල ලබන්න බලපාන සාධකවල වෙනසක් තියනවාද මේ බුද්ධෝත්පාද කාලය කියලා වර්ණනගලා තියෙන හැටි වැරදි බුද්ධෝත්පාද කාලය නෙවෙයි බුද්ධෝත්පාදේ කාලය කියන්නේ බුද්ධ ධර්මයේ පවතින කාලය සම්පූර්ණයි බුදු දහමස වැඩ ඉන්න කාලය සහ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පවතින කාලය ඒක නිසා මේ විදිහට මේ බුදුන් වහන්සේ පිරිනිවන්ට පෙර සහ ධර්මයේ පවතින කාලය යන කාලය ඒක තමයි බුද්ධෝත්පාද කාලේ මම කොටස් දෙකකට බෙදලා හිටියේ. බෙදන්න බෑ. නෑ කියන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර සහ පසු කාලය කියලා දෙකේ වෙනසක් තියෙනවද කියලා මම අහන්නේ. ජීවත් ඉන්න කාලයේ සහ පිරිනිවන්ට පස්සේ ඒ කියන්නේ මගපල ලබන්නට බලපාන සාධක චරවත්‍යංශ කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ රකින්නකම් මේ ශාසනයේ ආර්යයන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. බුදුජන් වහන්සේ හිටියා කියලා කිසි වෙනසක් නැහැ. බුදුහන්සේ කිසිම අධිකාරී ශක්තියක් නොකියන ලද්දක් නැහැ. කියන දේ ඔක්කොම කියලා තියෙන්නේ. ඒ නිසා ධර්මයේ සුවයක්තයි, ධර්මයේ ස්වාධීනයි. කිසිම වෙනසක් නැහැ. මේ කරන්න හිතන්නේ බුදුහාමුදුරුවෝ හිටපු කාලේ හිටියා නම් ඉක්මනට නිවන් දකින්න පුළුවන් වෙයි කියලා වගේ. මේ කිසිම කිසිම එහෙම මේ මොකද්ද කියන්නේ විශේෂ ලාභයක් නැහැ ධර්මයට ධර්මයේ දිහා බලනකොට බුදුහාමුදුරු ඉන්නකොට තිබුණ ධර්මයේ පස්සේ කියන ධර්මයේ කියලා වෙනසකුත් නැහැ. හැබැයි ධර්ම කියන්නේ ත්‍රිපිටකේ නෙමෙයි. බහැලා වැඩ කරන්න ගියාම සජීවී ධර්මයක් තියෙන අතර වෙනසක් නැහැ. ඒක තමයි බුදුරජාණන්සේ අන්තිම මේ සුබද්ද ආජීවිකයට කිව්වේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ රකින්නකම් මේ ශාසන මේ ලෝකය ආර්යනාථලගේ හිස් වෙන්නේ නැහැ කියලා. ඒ අවසාන මොහොතේදී ජවයක් කියලා ආනන්ද හැමතුරන්ට කිව්වා මමච්චයේන ධම්ම විනයෝ මගෙන් පස්සේ ධර්ම විනය දෙක බුදු කෙනෙක් වෙනවා කියලා. අපේ ලොකු සාමණේරයන්සේකට බණ කියනකොට කියනවා බුදුහාමුදුරනෝට එක බුදු කෙනයි හිටියේ. දැන් බුදවරු 84000ක් ඉන්නවා. ධර්මස්කන්ධ 84000ක් තියලායි බුදුහාමුදුරුවෝ පිරිනම් පෑවේ අසරණ කළා නෙවෙයි. ඒ නිසා ඒකෙන් හිත වට ගන්න නැතුව පුළුවන් තරම් කරන්න පුළුවන් කියන හැඟීම තමයි හොඳ. ගරු ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ဒ ුතිය සාරිපුත්ත සූත්‍රවල සාරිපුත්ත ဒ ුතිය සාරිපුත්ත සූත්‍රවල සෝතාපන්න අංග හතරක් දක්වා තිබුණා සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණී යෝනිසමංසකාරී ධර්මාන්දන ප්‍රතිපදා. මහවේදල සූත්‍රයේ සම්‍යක් දෘෂ්ටි ප්‍රත්‍ය දෙකකී පරතෝഘോഷයේ සහ යෝනිසු මනසකාරය යන දෙකයි ලෙස දක්වා තිබේ. ඒ අනුව පරතෝഘോഷයේ පරතෝഘോഷ පරතෝ ഘോഷ ප්‍රත්‍ය යනු පරපුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයයි. යෝනිසු මනසකාරය යන ධම්මානුධම්ම ප්‍රතිපදා නුවණින් මෙනෙහි කිරීම. ලෙස සාරාංශ කරගන්න ලැබුණොත් සෝතාපන්න යනු සම්‍යක් දෘෂ්ටිය යනු සෝතාපන්න සහ සම්මදෘෂ්ටි යනු එකක් යයි අවබෝධ කර ගැනීම නිවැරදිද දෘෂ්ටි වශයෙන් බලනකොට සෝතාපන්නයේ මාර්ගයේදී වෙන්නේ තණ්හා මාන දිට්ඨිය වල දිට්ඨිය කඩලා යන එක තමයි ඒ නිසා සෝතාපන්න වීමේදී තමයි කෙනෙක් සම්මා දිට්ඨිය තේරුම් අරගන්නේ එතෙන්ට යනකම්ම විවිධ දෘෂ්ටි 62ක පටලවිලා තියෙනවා සෝතපන්නේදී සක්කාය දිට්ඨිය කියන එක කඩා ගැනීමෙන් ඒ දිට්ඨිය වලට තියෙන පටලවිල්ල නැති වෙන නිසා දෘෂ්ටිය අතින් එක පියවරක් ඉදිරියට තැබීමක් තමයි සෝතපන්න වෙනකොට වෙන්නේ. තණ්හාව නැති කිරීම අනාගාමී මාර්ගයෙන් වෙනවා. මාන්නේ නැති කිරීම රහත් මාර්ගයෙන් වෙනවා. නිසා සෝතාපන්න සහ සම්මද්දිට්ඨිය යනු එකක් යයි අවබෝධ කර ගැනීම නිවැරදි. ඒක පැත්තින් හරි ආංශික වශයෙන් මේක හරි. මොකද ඒක සක්කාය දිට්ඨිය නැත්නම් දෘෂ්ටි විපල්ලාස වලින් වෙන්වීම වශයෙන් මේ මේ මොකද්ද මේ සෝතපන්නේ මාර්ගේ මාර්ගේ පෙන්ලා දීලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ නිවන් දැකීමට ඊටාම දුර්ලභ කරුණු කීපයකින් සැපයේ යුතු බව ධර්මයේ සඳහන් වෙනවා මනුෂ්‍යත්ව භාවය ලැබීම බුද්ධෝත්පාද කාලේ ඉපදීම සද්ධර්මයේ ජීවන පිටක ඉපදීම අංගපසින නිරෝගී ඉපදීම දුර්ලභකාරී සියල්ල මමද මේ වන විට සපුරා අවසන්. කෝලිත උපතස්ස බිම්බිසාර රජු ඔහු සමග 11000ක් සමග 11000ක් එක දවස බණාසා සෝතාපන්න වුණා. ඔවුන් සහ මම අතර වෙනස කුමක්ද? දැනුත් අපි බණ අහනවා. මේ ආන්නේ බණ නෙවෙයිද? මේ බණ අහලා මාර්ගඵල ලැබෙන්නේ නැත්තේ ඇයි? මොකද්ද ඔය හැංගිලා තියෙන ප්‍රශ්නේ එළියට ඇවිල්ලා නැහැ. පළවෙනි එකේ ඊටාම දුර්ලභ කරුණු හතක් බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා. මේ දුර්ලභ බුද්ධෝපපාදෝ ලෝකස්මින් දුර්ලභ manussත් ප්‍රතිලාභෝ දුර්ලභා කන සම්පatti දුර්ලභා සද්දම්ම ශ්‍රවණ දුර්ලභා සත්පුරුෂ සංසීවෝ ආදි වශයෙන් ඒක නිසා මේක මේ හතක් තියෙන්න ඕනේ ඒක හතරක් නෙවෙයි ඒ සියල්ල මම සම්පූර්ණ කරලා තියෙනවා ඒ කියන්නේ සුදුසුකම් තියෙනවා ඉතින් රසාවක් සුදුසුකම් තිබුණු පරිදි හම්බ වෙන්නේ සුසුකම් තියෙන ඔක්කොම තමයි තෝරන්නේ. රක්ෂාට ඇප්ලයි ගන්න. ඒකේ එක්කෙනෙක් දෙන්නේ තමයි තේරෙන්නේ. ඉතින් ඒක නිසා බණ අහපු ඔක්කොම මේ දවස්වල නිවන් ලැබලා තිනවා. ඒ නිසා මමත් බණ අහනවා. ඉතින් තාම මේ gediye kiri වදිනවා වෙන්න පුළුවන්. නැත්තම් පනාමල් මට්ටමේ තියනවා වෙන්න පුළුවන්. මේ කරගෙන කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. එතකොට පාරිවර්ජිතන ගම හම්බ වෙනවා. එහෙම නැතුව මේ මේ අඩියක් තිබ්බ ගමම ඇයි මට නැත්තේ කියලා බලාපොරොත්තු වෙන්න කිසිම තැනක බුදුරජාන් වහන්සේ අපිට ඉඩක් තියලා නැහැ. ඒක නිසා මේක හෙට්ටු කරන්නේ අපි කවුරු එක්කද? අපි දැනුත් අපි බණ අහනවා මේ අහන්නේ බණ වෙයිද කියලා. ඒක තමනුයි දන්නේ. බණ නම් තමන්ට දවසින් දවස් දවස් දින සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වැඩි. ඉතින් බණ මේකයින් අහලා ඒකණින් යනවනම් ඒව නිකන් ඇහෙන බණ ආහන බණ නෙවෙයි. අහන බණකින් තමයි වෙනසක් ඇති වෙන්නේ. දැන් දැන් බණ අහලා මගපල නැති ලැබෙන්නේ නැති ඇයි? ඒ සරුවචනanse ඉන්න කාලෙත් අර මේ සුපබුද්ධ කුට්ටිය ආපු වෙලාවේදී බණ කිව්ව බර ගාණක් හිට එකයි නිවන් දැක්කේ. අන්තිමට වෙයිලා එතන වාඩි වෙච්ච හිඟන්න විතර නිවන් දැක්කේ. බණට ආරාධනා කරපු කට්ටිය, වටත්ත පූජා කරපු කට්ටිය, ගිලම්පස්සේ තිබ්බ කට්ටිය කාටවත් හම්බ ගියේ නැහැ. ඒක එදත් ඇටි අදත් ඇටි ඒක තමයි. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් එතකොට මේ මට්ටකොණ්ඩදී බුදුහාමුදුරුවෝ දිහා බලලා සිතේ ඡායාව දැකලා මේ දිවි ලෝකෙ ගියා. අමාර මේ අම්මලා මල් පූජා කරන්න යනකොට හරකෙක් කනලා මැරිලා දිව්‍ය ලෝකෙ ගියා. මල් පූජා අපි මෙච්චරම් පූජා කරනද පූජේ බුද්ධං කුතුමෙන් එන්නේ පුණ්‍යේන මෙතෙන් ලබාම මොක්කම් පුප්පම් මෙලා යාති යතයි ධම්මේ ආයෝ තත යාති විනාශම. අපි මේක හිතින් කළා නෑ නිකන් කටින් කියලා විතරේ ගිරව් වගේ. ඒක මන හිතට අරන් කළා නම් කරන්න හිතුවත් ඒ කුසල ලැබෙනවා මං හිතන්නේ. අපි දැන් කරන්නේ අර නිකන් අර අම්මගේ තාත්තගේ මේක ආව පළියට ආව පළියට උපන් පැනදිච්ච පළියට කියාගෙන යන ගිරව් වගේ. දැන් තමයි මේක ඇඟට අරන් මේ කසාය බොන්නේ. එහෙම දුවත් වර්ධනය ගන්න මං හිතන්නේ ස්වාමීන් වහන්සේ. නෑ එහෙම නැත්නම් අර වගේ තනි මලක් පූජල කරලා දිව්‍ය ලෝකේ ගියා වගේ එක කෙනෙක් එක දෙයක් වරද්දා ගැනීමෙන් ෂුවර් එකට අපායට යන්න පුළුවන් දැන් උනා. පොඩි වැරද්දක් වුණත් හොඳට කළොත් අපායට පාර ඒ වගේම ඇරලා තියෙනවා. දිවි ලෝකේ යනවා වගේ. අපි කොයි වෙලාවකවත් පව්පින් දෙකෙන් වෙන් වෙලා නැහැ. එක්ක පව් එක්ක පින්. අතරමැද නැහැනේ. සතියෙන් නොහිටින හැම වෙලාවකම පව සිද්ධ වෙනවා කියලා තමයි ගන්න තියෙන්නේ. ඉතින් එතකොට දිවි ලෝකේ පාර නිතරම කාපට් දාලා උණු උණු වෙදී. මෙතනින් ගිය ගමන් ඉන්ටර්සිටි එකෙන් ගියා වගේ බහින තියෙන දිවි ලෝකේ තමයි. ඒ කියලා තියෙනවා තකගේ සදිසං කියලා තමන්ගේ ගෙදර වගේ තමයි මේක ඉන්නකොම සැක කර කර කරන දේවල් වලටයි නොකරන දේවල් වලටයි දෙතවර හිතින් කරගෙන යනකොට පින් ඇතුළත්තට තල්ලු වෙනවා කෝකෝ එතත් පව් පැත්තට හොඳ තල්ලුවක් තියෙනවා ඉතින් අන්තිමට කියලා බලાવી යකෝ නිස්සාරනවා කියලා දවස් හතත් භාවනා කළත් මේෙන් බලපන්කො දිවිලෝ අපායි ගිහිල්ලා යම රජුරෝ අතක හරලා ඔබ මොකද මේ ආවේ කියලා අහපම කියනවා මම මේ නිස්සාරන වලින් රිට්ටික් කරලා ආවේ කියයි යමරජුර කියන ඒ ඒ කොච්චර කරවත් කවන්නේ යම යම පල්ලෙකට බාර දීලා නිකන් ඉඳි. මොකද මේක කරන්නේ නැහැ. රිට්‍රීට් කරන වෙලාවෙත් ඔය ප්‍රශ්න අහා ඉන්න මිසක්ක භාවනා කරන්නේ නැහැ. ඉතින් ඒකට කොහෙද කොහෙද යන්නේ? දෙලස් මතේ ඉදිරි වෙනවා මොකද දුන්නා රාමිකෝ විතර අපිට තව කතා කරලා දැනගන්න. රාවල මතේ කියන උත්තර වෙලිම දේව නැදන් දෙලස් මතේ අපිට දින මත තමයි මතකයි. පිනටයි පවටයි දෙක තමයි මණ්ඩි ටික තමයි බලපාන්නේ. ඒ මණ්ඩි එතනවා. ඉතින් පව කරන මිනිහට ඒ පවේ මණ්ඩි ලේසි නෑ අයින් කරනවා කියන්නේ. හොඳට බින් කරන මනුස්සයාට පවක් දාන්නත් බෑ. පවක් කරන මනුස්සයාට පිනක් දාන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ ඔක්කොම ඡේදේ එක එකමල පූජා කළ එක බණක් අහලා නිවන් දකින්න නැති ඇයි කියලා හෙට්ටු කරලා ගහපා දෙන්න කෙනෙක් නෑ අපිට. අපිට කල්පනා කරන්න තියෙන නොදන්නා තාක් සංසාරයක් වරද්දගෙන ඇවිල්ලා තියෙනවා. ඒව මණ්ඩි බිදිලා, ඇටුවම් බැහැලා, කච්චල් මිදිලා තියෙනවා. ඉතින් ඒව එකපාරෙන් කැපෙනවා නම් හොඳයි. කැපෙන්නේ නැත්නම් අර පව් කරන්න ඔච්චර කල් ගත්තා නම් මේ පින් කරන්න ටිකක් කල් ගත්තාම නැවත නැවතත් කරන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අපේ නිස්සරණාරාණ්‍යයේදී භාවනා කරන අවස්ථාවල ඇතිවන සීලුම ගැටළු උපවහන්සේගේ උපදේශ වලින් විසඳා ගැනීමට හැකිය. ඒ gederදී දිගටම භාවනා කරගෙන යන අතරතුරදී අපට ඇතිවන ගැටළු විසඳා ගැනීමට හැකියාවක් ආදා දෙනමින් කාර්මික උපවහන්සේගේ ඉල්ලා සිටින පිළිම කෙනෙක් නම් මම කියනවා යන්න එපා. කවුරුත් එහෙම යන්නම කියලා තියෙනවා. ආදිශ්‍යයක් නැව ඉඳලා ටිකක් භාවනා කරනවා. මේ කාන්තාවන්ට වෙලා තියෙන ඉඩමැති ප්‍රශ්න තියෙනවා නැත්තම් ටික දවසක් ගිහලා ඒගොල්ලන්ට කියනවා ඉන්නේ කියලා. කවුද කිව්වේ ගෙදර යන්නේ කියලා? දන්නවනම් එතන මේ මේ අසුචියක් තියෙන්නේ කරදරයක් තියෙන කියලා මොකටද යන්නේ? ඒක ඉතින් ඊළඟන කණ එකක් නේ. ඉතින් ගැටලුවක්මයි ගෙදර ගියාම ගිනි ගේ. මේ අම්බෝකාසෝ රජාපතෝ මේ මේ සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ gedda කියන්නේ සම්බාධ සහිත දෙයක් රජස්මයි කෙලස්මයි පාර හැමදාම බාධායි අම්බෝකාසෝ පබ්බජ්ජා පැවිද්ද කියන එක අභ්‍යවකාශය වගේ කිසිම දුවිලක් හිටින්නේ පැහැදිලි පිළිසිදුයි මේ දෙක දැක්කට පස්සේ කියන්නේ මේ මේ මේ නිසනවනේ අවිලක නිස්සරණ ආද්‍යාශය මේ චිනි ගීගේ මේ නිස්සරණයෙන් ලැබිලා ලැබිච්ච මේ ආද්‍යාශය ලැබීම තමයි මෙතෙක් කරගෙන ගිය ගිහිගේ වැඩවලට බාධාවත්ද පහසුවක්ද කියන එක විතරයි මට අහන්න ඕන. මේක වෙලා තියෙන මේක බාධාවක් වෙලා මේ හොඳ පැත්ත දැකපු එක බාධාවක් කරගෙන දැන් ගිහිගේ ගිල මොකද කරන්නේ කියලා. හරිනම් ගිය ඉස්සට වැඩි උපකරණ ආයුධ තියෙනවා කල යුතු දන්න නිසා දැන් ගිහිලා ගා ගන්න නැතුව කරන්න වැඩක් තියෙනවා. දැන් මේ ලැබිච්ච දේ ලාභයක් බලනකොට පාඩුවක් වෙලා තියෙන. ඒක ලැබිච්ච එක තව ප්‍රශ්නයක් ඇති කරගන්න. එහෙම කරන්න යන්න එපා. තමන් දැනගන්න ඕනේ ලැබිච්ච දේ වාසියක් ලාභයක් මිස තියෙන ප්‍රශ්න වලට ප්‍රශ්නයක් කරගන්න ගියොත් ගොඩ ගන්න බෑ. ඒකට මොළේ තියෙන්න ඕන නිකන් උකුණගේ තරම්වත් ටිකක්. ඔබ වහන්සේගේ ධර්මදේශන සඳහන් පරිදි අපේ හිතේ ඇති වෙන සිතිවිලි සංස්කාර ධර්මියෝ බව පැහැදිලි වෙසෙම අපේ හිතේ ඇති වෙන පුණ්‍ය සිතිවිලිද සංස්කාර ධර්මියෝද කියා පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒක ඇත්තටම සංස්කාරවල තියෙන තවත් අර්ථකථනයක් තමයි පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනන්ජාපි සංඛාර කියලා මේ සංස්කාර ඔක්කොම පිං හෝ පව් හෝ දෙකින් අයිති වෙන්නේ නැතිව වෙනවා. කොයි මේ එක වුණත් මේ සංස්කාර කියලා කියන්නේ චේතනා නම් සෑම චේතනාවකින්ම කර්ම රැස් වෙනවා. පුණ්‍ය කර්ම හෝ පාප කර්ම ඒ අනුව සංසාරේ යනවා. ඒ නිසා සංස්කාර සමතය සංස්කාර නැති తත්වේ තමයි බුදුරජාන් වහන්සේ අලුතෙන් හොයාගත්ත දේ සකස් කිරීම වලින් තොර తත්වය. එතකොට කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට අලුතේ භව වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා පින් කරත් අපායේ හරි දිවි ලෝකේ හරි දෙකේ එකට යන්න වෙනවා. පින් කරුවොත් දිවි ලෝකේ යන්න වෙනවා, අපායේ යන්න වෙනවා. පව් කරොත් දෙකම භවයේ තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සවසර දේශනා කරන ලද්දා වූ උතුම් ධර්මයේ තව දේශනාව තවත් සරල කර දේශනා කරන මෙන්න ඊටා කාරණික ඉල්ලා සිටිමු. සිටිමි බලමු මං හිතන්නේ මට මේකටදී සරලව කෙරුවොත් පැය 3ක් විතර බණ කියනවා. දැන්වත් පැය එකහමාරක් කියලයි මේ කරලා තියෙන ලේසි ක්‍රමයක් තියෙනවා. මේකම නැවත නැවත අහන්න. නැවත නැවත අහනකොට ඒ තේරෙන්නේ නැති කොටස් භාවනා කරන ගමන් අහනකොට අලුත් වෙන ගතිය තියෙනවා. ත්‍රිපිටකේ පොත කියවනකොට බොහොම ටිකයි තේරෙන්නේ. ඒ සූත්‍රෙම නැවත නැවත කියනකොට භාවනා කරනකොට ඒ තේරෙන ප්‍රමාණය ටික ටික ටික ටික ටික වැඩි වෙනවා. එහෙම නැතුව මේවා ඊට වැඩිය සරල කරන්න උගක් අමාරුයි. ගරුතර ස්වාමීන් වහන්සේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ ධම්මා අනාත්තාති ධම්මා යනු මොනවාදයි පැහැදිලි කර දෙන්න. තමයි සංස්කාර වශයෙන් ගාගත්ත අනාගත්ත සම්බන්ධ කරගත්ත ප්‍රතික්‍රියා කරපු ප්‍රතිචාර දක්වපු කොටස් වලට කියනවා සංඛාර කියලා. එහෙම සම්බන්ධ වුණත් නැතත් සජීවී අජීවී අසංකාරික සසංකාරික සවිඥානික අවිඥානික සියල්ලටම ධර්ම කියන නම පාවිච්චි කරනවා. ඒක නිසා මේ අනාත්ම ධර්මය අනාත්මතාවය සජීවී දේවල් වලට විතරක් නෙවෙයි අජීවී දේවල් වලටත් යොදන්න පුළුවන් සංඛාර කියනකොට නම් කවුරු හරි විඥානයක් හා ප්‍රතිබද්ධ ගතියක් තියෙනවා ධම්ම කියනකොට විඥානයකට ප්‍රතිබද්ධ වෙන්න ඕන කමක් නැහැ ඒ කොයි එකකත් අනාත්ම ලක්ෂණේ තියෙනවා කෞරුණී ස්වාමීන් වහන්සේ පංචපාදනස්කන්ධය හට ගැනීමක් සමුදය හා නිරෝධයක් පිළිබඳව පැහැදිලි කර දෙනෙමින් කරුවෙන් ඉල්ලා සිටින දවස් පහක්ම බණ කිව්වේ මේකටමයි දැන් ආයශරයක් කියනවා ඒක පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම කියනවා මේ බණ පරිදි ගිහිල්ලා ආයශරයක් අහන්න හැමදාම තුන් සැරයක්වත් ඕක කියලා තියෙනවා. එහෙම කරනකොට කරනකොට මම හිතන්නේ ටොක්ක්ක් කරනවා වගේ වෙලාවක තේරෙයි. එහෙම නැත්නම් මටයි ටොක්ක අනින්න හදන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවිජහිත යන ස්ථාන හතර පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ප්‍රශ්නේ පිරිසුදු නෑ මොකද්ද මේ අවිජහිත කියන එකේ අදහස කියන එක මට තේරෙන්නේ නෑ. අවිජහිත යනු ස්ථාන හතර පහදා දෙන් මෙන් දෙන් මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින මේක නැවත මේ ප්‍රශ්නේ ලියලා ඉදිරිපත් කරන්න මේ අවිජහිත කියන වචනේ විවිධ පැතිවල සඳහන් වෙනවා මේ වචනයක් විතරයි සඳහන් කරලා තියෙන්නේ විස්තර ඉල්ලනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට රාත්‍රියේ කුසගින්න දැනෙන නිසා කිඩි එකක් බොමි. පසුදා පාන්දරට කිඩි එකක් බොමි. අටසිල් පවාන්නේ නොකල මෙසේ කිරීම පාපයක්ද කරුණාවෙන් මේ මට පහදා දෙන මෙනුයි. තෙරුවන් සරණයි. මේකේ සිල්පදයක් කැඩීමක් සිදු වෙනවා. මොකද කිරි වැටෙන ආහාර වලට ඒ නිසා විකාල භෝජන ශික්ෂාපදේ මේ හයවෙනි ශික්ෂාපදය ඒකල්ලි වල ආයෙත් මේ මුසාවාදා වේරමණී කියනකොට සිල් කිරිමම් ආහාර ගන්නෑ කියලා ආහාර ගැනීමේ වැරද්දක් වෙනවා. ඊට පස්සේ බොරු කියන්නේ නැහැ කියලා සමාදන්ගෙන සිල්පදයක් කැඩෙනවා. ඒක නිසා සිල්පද දෙකකට හානි වෙනවා. මේක ආහාර ගන්න වැටෙන බව මතක තියාගන්න. කිරි ආහාර ගන්න වැටෙනවා. විකාල භෝජන කියනකොට ඒ භෝජනේ විකාලේ ගන්නෑ කියලා පොරොන්දු වුණා නම් පොරොන්දු වෙලා නොගැනීමෙන් ਸਰුවචන් වහන්සේට නිඳාවක් සිද්ධ වෙනවා. ඒ නිසා එක්ක සිල්පද සමාදන් වෙන්නේ නැතුව පාවිච්චි කරන්න. එහෙම නැත්නම් සමාදන් වෙනවා නම් ඒක මේ පවාරණය කරලා කරන්න ඒ වගේම මෙහි ආයෙ එන්නත් එපා. මෙහි ගන්න අපි අතසිල් සමාදන් වෙන අය විතරයි ඒත් කරලා ඉවර කරන්න බැරි තරම් සෙනගින්. ඒ නිසා මෙහිදී ඒ වගේ දේවල් කෙරුවොත් වෙන්නේ අනික් ළඟ ඉන්න කට්ටියටත් වැරදි ආදර්ශයක් දෙනවා. ඒ නිසා ඒ වගේ ඇත්තෝ ගෙවල් වල ඉඳගෙන ආජීවට්ටම සීලිය වගේ සමාදන් වෙලා කරන එකයි තියෙන්නේ. නැත්තම් අර පිරිසත් එක්ක ඉන්නකොට එක්කෙනෙක් විතරක් මේ ලාමක වුණොත් අනික් අයගේ අධිෂ්ඨාන ශක්තිය කැඩෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කයත් සුසුම් රැල්ලත් කයේ පහළ වෙන සිතත් එකතු වීමෙන් ආශ්වාසය හට ගැනෙනවා. මේ ස්පර්ශයේ පවතින විට ආශ්වාසය පවතිනවා. ස්පර්ශය අවසන් වීමෙන් ආශ්වාසය අවසන් වෙනවා. ප්‍රශ්වාසයේ දෙතින් බව වෙනවා. මේ නිවැරදිදයි පහදා දෙන සීක්වා. මේක දිගට කරන්ඩ මේ විදිහට දිගට කරගෙන යනකොට මේක මේ කියන අර්ථයට අමතරව ගොඩක් තව පැතිකඩ තියෙනවා. මේක දිගට කරන්න පුළුවන් නම් ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක කරන්න කරන්න කරන්න කරන්න නිවැරදි වෙනවා. ඒ නිසා මේකමයි නිවැරදි කියලා මම කියන්නේ නැහැ. නමුත් මේක මෙහෙම වැටහෙනවා නම් දිගට ආනාපානේ මේ විදිහට කරගෙන යන්න. එතකොට ඒකේ ආනාපානය සම්බන්ධ ඉතුරු පැතිකඩත් පේන්න තියෙන අවස්ථා වැඩි. ගරුතර ස්වාමීන් වහන්සේ අනේක දාසි සංසාරයන් ගැන බුදුපියාණන්ගේ උදාන වාක්‍ය ගාථා ඔබ වහන්සේගේ ගම්බීර අර්ථකථනයෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම ගාථාවේ අග විසංඛාර යන පදය යන pāli වචනේ අර්ථය නිරූපණයේද පැහැදිලි කර දෙන්න මේ ඊයේ පෙරදා දෙකේම මේ මේක නොකිය කියුණා සංස්කාර සහිත හිතක් තමයි අපි පටන් අර ගන්නකොට තියෙන්නේ ඊට පස්සේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වශයෙන් සංසිඳවලා ඒ අචේතනිකව පහළ වෙන චේතනා මේ ප්‍රාර්ථනා ආසාවල් දැක දැක දන දන භාවනාවේ නාමයෙන් නතර කරනකොට සකස් කිරීම, අරැඳීම්, ප්‍රාර්ථනා කිරීම, අභිමතාර්ථ නැති හිතක් දැක ගන්න පුළුවන්. ඒක නෙවෙයි නිවන කියන්නේ. නමුත් නිවනට කිට්ටුයි. එතකොට ඒ හිතට කියන්න පුළුවන් සංස්කාර නැහැ. සකස් කිරීම නැහැ. ස්වභාව සිද්ධ හිත. අන්න ඒකට කියනවා විසංඛාර කියලා සංස්කාරයෙන් තොර. ඉතින් ඒකෙදි පේනවා එහෙම යමකට එල්ල වෙච්ච සකස් කිරීම වලින් තොරක් තියෙනවනම් ඒ හිතට කවදාකවත් අසහනයක් එන්නේ නැහැ. ඒකට කවදාකවත් මානසික ආතතියක් එන්නේ මොකද ආතතියක් එන්නේ ආරමුණකුත් එක්කමයි. අදිෂ්ඨානයක් එක්කමයි. සලස්මක් එක්කමයි. සලසුන් නැති හිතේ කවදාකවත් ආතතියක් නැහැ. කවදාකවත් අසහනයක් නැහැ. එතකොටම පේනවා නිවන් රසයම නැත්තම් විසංකාර හිතක තියෙන සහැල්ලුව වැටෙන්න පටන් ගන්නවා. ඒක තමයි බුදුරජාණන්සිට පළවෙනි උදාන ගාතාවෙන් සඳහන් කරන්නේ බුදු වෙච්ච ගමන් තමන්ගේ හිත කිසියම් එල්ලයක් අරමුණක් අදිෂ්ඨානයක් නැතුව නිකන් මේ අභ්‍යවකාශය වගේ තේරෙන පටන් අරගත්තා. ඒක සාමාන්‍ය මට්ටමකට කරන්න පුළුවන් මේ ආනාපාන සතිය සංසිඳිලා ඒ සංසිඳියාව දිහා අවුල් කරන්න නැති හිතින් ප්‍රාර්ථනා කරන්න නැති හිතින් හැකිතාක් මට මේක ඉඳ ලැබේවා කියනකොට විසංකාර හිත ටික ටික ටිකට අත්දකින්න පුළුවන් වෙනවා. අපි පැයකුත් විනාඩි 20ක් නැත්නම් 15ක් අතර කාලය අරගෙන තිනවා අපිට තව විනාඩි 10ක් 15ක මේ සැලසුම් කර පාළයක් ඉතුරු තිනවා එනිසා කාට හරි වෙන ලිඛිත ප්‍රශ්න සමත්යි වෙන කියන්න කරන්න දෙයක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලාම ඉල්ලා සිටිනවා අපේ හාමුදුරනේ සක්මන් භාවනාවේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියලා තියෙන පොතේ ටිකේ යනකොට මම මේ කියන විදිහට නෙමෙයි ගියේ මට ඕන විදිහට. ගියාට පස්සේ දඟල දඟල ගියා. යනකොට යනකොට ඔටෝ වැටුණා එක එක එක එක වේග චලනයකට මාව අහු වුණා. ඒක මාර ඉන්ටරෙස්ටිං අපේ හාමුදුරුවනේ මා තිස්ලා ගැන තමයි සනීපයි එක. ඒ ඒ ඒත් එක්කම අපේ හාමුදුරුවනේ ඒකේ ඒ ඒ ඇතිවන රිද්ම රිද්ම රටාව විඥානීය මනෝකායට යම්කිසි බලපෑමක් කරලා ඉවර වෙලා හරි යමුතු සනීපයක් එනවා. ඒක මොකද අපි හාමුදුරුවනේ? එහෙනම් ඇත්තටම මේ ඒ වචන ටිකෙන් මට අමාරුයි මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. එහෙම සමීපයක් එනවනම් පොද්දු උපදේශයක් දෙන්න පුළුවන්. මේක නැවත නැවත කරන්න ඊදමක් යන්නෙත් නැහැ. Tamanට කායටත් සනීපයක් දැනෙනවා. විඥාණයටත් මේ සුවයක් සැලසෙනවා නම් බොහෝ කල් කරනකොට බොහෝ කල් කරනකොට Tamanටම මේක පිළිබඳව ප්‍රමාණ කිරීමක් අවශ්‍ය නැති වුණාට මිල කිරීමක් අවශ්‍ය නැති වුණාට සුද්ධ ලාභයක් තියෙනවා. කරනකොට කරනකොට මේකේ අත්දැකීම එන්නේ එන්නේ මේක පිළිබඳව තියෙන සැකේ හෝ මේක පිළිබඳව තියෙන මේ ප්‍රශ්න කරන ගතිය නැතුව මේකට යන්න පටන් ගන්නවා. එනිසා මේක මොනවද කියන්නේ? නරකක් වැරද්දක් නැති හොඳක්. බහුලීකතයි කරනවා. මේක දැනටම ප්‍රමාණ කෙරුවේ නැතුවට ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ නැතුව දිගට කරන එකයි තියෙන්නේ. එහෙමයි අපි හඳුනන්නේ. අපි හඳුනන්නේ එතකොට සිංහ සෙයියාව කියන එකේ 3D විෂන් එක තුල ස්වාමීන් වහන්සේ විඥාණයට බලපෑම සිද්ධ කරනවා දැක්කේ. කොයි ඉරියව්වෙමත් විඥාණයට බලපෑමක් තියෙනවා. ඒකෙදී ඒ ඒ පුද්ගලයාගේ හැටි හැටියට දැන් ඔය ඒ යෝග ව්‍යායාම වල හැම 84000ක් මේ අනුකුඩා ඉරියව් තියෙනවා 84ක් ප්‍රධාන යෝග ඉරියව් තියෙනවා. ඒ සෑම යෝග ඉරියව්වකින්ම කය මනස දෙකේ ඇද ඇරිලක් කරනවා. ඇද වෙච්ච කය මනස සකස් කිරීමක් කරනවා. ඒ නිසා මේ යෝග ව්‍යායාම වලත් ඉරියව්ව නැත්නම් අපි කියන එකට ආසනය කියලා කියන්නේ. ආසනව අනුව පැහැදිලිවම කායික මානසික බලපෑමක් ඇති කරනවා. මේකෙදී මේ සිංහසෙයියාව ਸਰවඥාන්සේ ගොඩක් යොමු කරලා තින්නේ නිරක්ෂේ රට කිට්ටු රටවල් වල නිරක්ෂිත කිට්ටු රටවල හරි උෂ්ණයි සිංහසීයාවේ ඉන්නකොට හඳට තමයි සම්බන්ධ වෙන්නේ. හඳට සම්බන්ධ වෙච්චා මුළු රාත්‍රියම සැතපෙන එහෙම නැත්නම් සීතල වෙන මේ දකුණු නාස්පුඩුව මේ දකුණු මූල හැරිලා අත තියාගත්තාම වම් දකුණු මේ යට නාස්පුඩුව වැහිලා උඩ නාස්පුඩුවෙන් ගන්න දෙන්නේ. ඒක සම්බන්ධ වෙන්නේ මේ චంద్ర නාඩියට සීතල වීමක් කරන. ඒ නිසා heart attack ආපුවාම මේ පැත්ත යට වුණොත් කන්දේ බර වැටෙන්නේ heart එකට හෘදයට උඩ පැත්තට හැරුණොත් හෘද වස්තුව බරක් වැටිලා නැහැ. එයාට ස්වභාවයෙන් කම්පන චංචල ඇති කර ගන්න පුළුවන්. හෘද වස්තුවේ ගමන ඒ නිසා මේ heart attack ආවට පස්සේ දාන්නේ දකුණේ කියලා. ඉතින් ඒකෙන් කරන්න තියෙනට කලබල දේ සංසිඳවන එකට ඒ කියන්නේ රාග ආදී එහෙම නැත්නම් සූර්යාට සම්බන්ධ වෙලා තියෙන ඇති වෙලා තියෙන පිට ඒ ඔක්කොගෙම ඉමෝෂන්ස් ඇති දෙකක් තියෙනවා කලබල ඉමෝෂන්ස් අඩු කරනවා ඒක liverලා සමසත් මේ සමසීතෝස්න මධ්‍යස්ත ඉමෝෂන්ස් ඇති කරනවා ඒ කියන්නේ හිතට සහනශීලී තත්ත්ව ඇති කරනවා ඉමෝෂන් කියන වචනේ වෙස්ට් එකේ පාවිච්චි කරනවා ගොඩක් වෙලාට ඒක නරකටමයි පාවිච්චි කරන්නේ. නමුත් දලයි ලාමතුමා ලෝකෙටම අභියෝග කරලා කිව්වා කරුණාව කියන්නේ ඉමෝෂන් එකක්. ඒක හොඳ එකක්. ඒ නිසා හැම ඉමෝෂන් එකක්ම නරක නෑ. ඒ නිසා දැන් බටහිරේ සම්පූර්ණ ඉමෝෂන් කියන මේ ආවේග தত্ত্ব කියලා කියන්නේ ආවේග தত্ত্বයේ අර්ථදී මෙත්ත කරුණා දෙකම මුදිතාවත් එක්කම ඒ ඔක්කොම ඉමෝෂන්ස් තමයි. නමුත් ඒවා සෞඛ්‍ය සම්පන්නයි. ඒ නිසා ඒවා දුරු කරන්න ඕනේ නෑ. ඒ සිංහසීයාවෙන් ඉන්නකොට වෙන්නේ ඒ වගේ මේ මෙත්ත කරුණ මුදිතා ගුණ වැඩෙනවා අධික රාග ద్వේෂ මෝහ වගේ තියෙන දේවල් මම කියන්නේ ඒක කරලා නිවන් දකින්නවා කියන එක නෙවෙයි තියෙන්නේ අඩු වෙන ඉරියව්වක් කියලා තමයි කියන්නේ හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ සූත්‍රවල එහෙම දේශනා කළා නැහැ ඒක කීයක විස්තරේ සම්බන්ධ වෙන්නේ මේ හත යෝගවල එහෙම නැත්නම් එක එක අනිකුත් Hindu ශාස්ත්‍රවල තමයි ඒක සඳහන් වෙලා තියෙන්නේ. ස්වාමිනාගේ එතකොට ඒන බේස් ඒ කියන්නේ අපේ අපේ කෙන්ඩි විෂන් එකට අපේ කය හැදුවට පස්සේ ඒකෙන් අපිට යම්කිසි රිද්මයක් එනවා නම් ඒ ඔය මගේ ලෞත්‍රා බුදුන් වහන්සේ කිව්ව සුද්දස්තකයේ වේග චලනයක් එකට සම්බන්ධ වෙනවද අපි හඳුනන්නේ? බුදුරජාණන් වහන්සේ සුද්දාෂ්ටකයක් ගැන කතා කරලා නැහැ. නැනෝණුවක් වගේ දෙයක් කිව්වොත් ඒ කොන්ෆ්ලික්ට් මෙටා එකේ තියෙන නෑ ඒකෙදී ඇත්තටම මේ මූලික Java මූලික ශක්තිය ගත්තාම වේග ශක්ති ගත්තොත් නැත්නම් ලෝකේ පවතින විශ්ව ශක්ති ගත්තොත් ඒ විශ්ව ශක්තිය වල එකයි තියෙන්නේ හරි වැරදි කියලා දෙකක් නැහැ. හොඳ නරක කියලා දෙකක් නැහැ. ඒකේ ভাইබ්‍රේෂන් එකට ඒකේ ভাইබ්‍රේෂන් එකකින් ඒකට කිසි බලපෑමක් කරන්න බෑ. මොකද හොඳ නරක ගියාට පස්සේනේ නරක හොඳ කරන්න හොඳ නරක කරන්න තනියක නම් තියෙන්නේ. ඒක කේවල තත්වයක් නෙවෙයි. කේවල තත්වයක් නෙවෙයි සාපේක්ෂ නැහැනේ. নিরপেক্ষ තත්වෙට බලපෑම් කරන්න බෑ. নিরপেক্ষ තත්ත්වයේ යමකින් ආලම්බන වෙලා නැහැ. ඉදපේක්ෂ தත්ත්වයේ තියෙන හැමදේම මේ නිදහස් වෙලා ඒකට බෑ ওই වගේ දේවල් වලින් මේ බලපෑමක් කරන්න. নিরপেক্ষ தত্ত্ব විමුක්තයි. හැම වෙලාවෙම නිදහස් වෙලා තියෙන මොකකටවත් යටත් නැහැ. අපේ අමුතුලින් තව අන්තිම කිව්වොත් මට මට මම හැම හාමුදුරුවෝ කෙනෙකුටම වගේ බනිනවා. ඔබ වහන්සේ විතරයි බනින්නේ නැත්තේ. ඔබ වහන්සේ කියන දේ විතරයි මට තේරෙන්නේ. ඉතින් මගේ අම්මි හැම වෙලාවෙම මට කියනවා උඹ හාමුදුරුවන්ට බණලා හරියට පව පුරව ගන්නවා කියලා. ඉතින් ඔබ වහන්සේට මං කියන්නේ මගේ ධම්මජීව පෙට්ටිය කියලා ඒ තරම් මං ආදරේ ඔබ වහන්සේට. ඒක වැරදි එකක් නෙමෙයි. කැත හිතක් එතන නෑ ඔබ වහන්සේගේ මේ මේ ධර්ම හැකියාව දවා ගන්න බැරි කවුරුබෙකින් මං ඒක කරන්නේ. ඉතින් අපේ හාමුදුරුවනේ ඒ ඕනෙමට වැඩි වෙන බැඳීමෙන් එහෙම කතා කරනකොට උඹ ඒකිනුත් අපාය යනවා කියනවා. එහෙම යයිද මම? කියන්න බෑ ගියාට පස්සේ පහින්ඩක් එවන්නේ. ගිහිල්ලි වෙරලා ටෙලිග්‍රෑම් එකක් එවන එකයි තියෙන්නේ. මම දැන් අසවල් තැන ඉන්නේ කියලා. මොකද කාටවත් ඒවා මේ මේමයි වෙන්නේ කියලා කාටද කියන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ නිසා දන්නවනම් තමන්ටත් ඒක අර මේ කවුද අර ලියලා තිබුණා වගේ කාලාම සූත්‍ර වගේ තමන්ට වැටහෙන්න එපා. තමන් පිළිගන්න එපා. යමක් ක්‍රියාත්මක කරන්න. කවුරුත් කියන්න පුළුවන්. නමුත් තමන්ට එනකන් තමන්ගේ හිතට වදිනකන් කවම දායකවත් මොනම තාලිමත් අපිට ඉක්මෙන්න බෑ. ඉක්බෙන් ඉස්සලා Taman තේරුම් ගන්න එපා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ සුත්තමේ ඥාන මේ චින්තාමේ ඥාන වශයෙන් ඩිඩක්ටිව් නොලෙජ් එකෙන් දාලා බලන්න ඕනේ මේ කියන දේ හරිද වැරදිද කියලා. ඉතින් ඒක මේ පිට කෙනෙක් කිව්වට ඒකෙන් ಗುಣ වෙනසක් වෙන්නේ නැහැ. Tamanටම තේරෙන්න ඕනේ. ඒක එනකොට ඒ බොරු කියනම අහු වෙනකොට පට්ටපල් කේන් කියනවා. එතකොට එතකොට බණිනවා. ඒ මට අහු වෙන ටික දැන් ඔබ වහන්සේ මට මේ කිව්ව ඔක්කොම ටික 100% මට පැහැදිලි. ඉතින් පැහැදිලිව ඔබ වහන්සේ මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න දැනට බුදුහාමුදුරන්ට පුළුවන් ඔබ වහන්සේට පුළුවන්. ඉතින් ඒ නිසා අසීමිත ආදරය කියන එකට මම ඒක දෙන්නේ ගෞ අතිශය ගෞරවයක් තියෙන්නේ. එච්චරයි අපි හම්බුනේ බුදුසෙන්. මම හිතන්නේ එච්චරයි කියලා නමුත් එච්චරයි කියලා නතර කරන්නේ කොහොමද? ඔව් අපි දෙකමාරයි වෙලාව අපි මෙතන ඉඳලා ගිලම්පසකට සහ සක්මන්ට වෙලා අරගෙන හතරට නැවත එකතු වෙනවා පරියන්කයක් සඳහා ශිරු දිනාටම තෙරුවන් සරණයි